හොඳයි සියලු දෙනාටම ඒගොල්ලන් සර්මයි ඉතින් කාලකට නැතිනම් හරි සංකල්ප තමයි තියෙන්නේ ඊයේ මේ කටියම් කටියලා ඊයේ තව ධර්ම සාකච්ඡාවක් කරා ඒක අනොෆිෂියල් එකක් ආයි පුරුදු පරිදි මම ආරාධනා කරනවා මේ සාකච්ඡාවේ අන්තර්වාරේ කාටරි කියන කරන දෙයක් තියෙනවා නම් ප්‍රශ්න දේවල් ඉදිරිපත් කරන්නයි කියලා ඒ අතර වැඩ ලිඛිත ප්‍රශ්න දී මම ඉදිරියට ගරු ස්වාමීන් වහන්සේ සමාවන නැවත නැවතත් නිර්මාණ ප්‍රශ්නයකි. ඉස්සරණෝනේ ස්වාමීන් වහන්සේලා සඳහා දානේ නිර්මාණ සදානයක් වශයෙන් ප්‍රකාශිත කළේ කවර පදනමකින්ද? මේක ධම්ම නිසංස ස්වාමීන් වහන්සේගේ පූර්ණ විනිශ්චයක් ඒ ස්වාමීන් වහන්සේ මේ ඇති කරන කාර්යදලම ප්‍රතිපත්තියක් වශයෙන් නිර්මාණ කිරීමට වග වෙලා දුන්නා. ඒක දිගටම කරගෙන යනවා. ඒ ඒ ඒ 88 මං ආවේ 79 79 මම විනිශ්චය කරගත්තා මස් මං පන්නේ කියලා. හැබැයි මෙතෙන් එන එන දවසේ මං හිතන්නේ දන්නේ නැහැ මෙහි මොකක්ද කියලා දන්නේ නැහැ. කිවිදුවල් ඇවිල්ලා මම දවල්ට කෑම කරගත්තා. කෑම කරගත්තාම මම එළවලු ආරක කිව්වා. ඊට පස්සේ මේ අපට මගේකුයි හාල්මැස්සෙක් විතරකින් බැදලා දාලා තිබුණා බත් එක. ඒ ජාදේ වල මස් මාස් කයිද මොනවද කියලා මම දන්නේ නැහැ. මේකෙන් දාගෙන මම කාලා දෙනවා. කාලා බලලා මෙහෙවිල බලනකොට සම්පූර්ණ ප්‍රතිපත්තියක් තියෙනවා නිර්මාණසයි. ආනාට ඊට පස්සේ කියා හරි කියලා. බුරුම යනකොට යන්නේ ඉස්සලම ගොම මොනවා තාලෙන්නත් එළවලු කෑවල් බන්න බෑ. ඒ මොකද ඒකේ පුදුම විදියට නැස්මාස ආහාරයක් තියෙනවා. ඒත් මම හිතන්නේ ගියා වෙන ඕන දෙයකට ලෑස්තිලා යන්න කියලා. යනකොට වෙනම විජිතේකින් ටේබල්. අතර දෙනෙක් මම යන්නේ ඉස්සලා විජිතේකින් ඉඳලා වැඩි පටන් ගන්නවා. ඒත් ඒ ස්වාමීන් වහන්සේ බන්නේ. විජිතේකින් වෙනවට බනිනවා. ඊට ප්‍රතිපත්තට ගන්නවා. කවුරුරි කරන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මේ දිගින් දිගට සිද්ධ වුණා. ඒ ඔය 77 පටන් ගත්තට පස්සේ 84 ඉයරේ කරගෙන කම්පැනි වැඩකට මම හොලන්දේ යන්න උනාමට සුමාන දෙකක් හිටියා. ඒ සුමාන දෙක ඇතුළත තන්නේ කරන් අස්මාල් ගාවේ බියර්මයි බීවේ කවදාත් පොලෝ කෑගුවේ නැහැ. සපත්තු කොළ මේක සුමාන දෙකක් ඉඳලා ආවා අය ලංකාව. ආවට පස්සේ බහිනකොට මම හිතාගත්ත ආයසර ලංකාවට ආවට පස්සේ ආයෙත් නැහැ. ගෙනදී මම දන්නවා මේ කෑවයි නොකෑවයි කියලා කිසි වෙනසක් නැහැ. කන මිනිහට බනින්නෙත් නෑ මං නොකන මිනිහට ගුණේකුත් නෑ මට දකින්න. ඒක නිකන් පුදුම ප්‍රතිපත්තියක්. ගරු ස්වාමීන් වහන්සේ ශක්නේ යෙදී සිටින විට වාඩියෝ විකස පතුල් හරහා යනව සකි ධාරාවක් මහා පොළවෙන් ලැබුණක් මෙන්ද ඒ ශරීරයේ යම් කෙසේ කැළඹීමක් කරමින් නැවත බාහිර මුදා හැරීමක් මෙන් යම් ක්‍රියාමාලාවක් චක්‍රාකාරව වනසේ දැනේ එවිට බාහිර අභ්‍යන්තර චක්‍රවල චක්‍රවාලයක් ලෙස ඇත්තා වූ ශක්ති විශේෂ මිස අපේ සාමාන්‍ය ඇසට පෙනෙන ඝන රූප නැති බව දැනීමේ සත්‍යයක් නේද පාත දෙනුවේ ඇත්තටම හරි අමාරුයි මේ මොකද්ද කතා කරන්න කියලා සමහර වෙලාවල් වලට එක එක විදිහට මෙතන සිද්ධ වෙනවා නැවතත් කියවොත් තියෙන සක්නේ ඉදි සිටීමට හා වාදී විගස පතුල් හරහා යන්නා වූ ශක්ති ධාරාවක් මහා පොළොවෙන් ලැබුණක් වෙන්ද ඒ ශරීරයේ යම් කිසි කැළඹීමක් කරමින් නැවත සාටි බාහිරට මුඳ හැරීමක් මෙන් යම් යම් ක්‍රියාමාලාවක් චක්කාරකරව වෙනසී දැනි. ඇත්තටම කියනදී අපි අර මුළු නාම රූප පද්ධතියම මේ ශක්ති වශයෙන් අත්දැක ගන්න පුළුවන්. ඒක මේ එක එකන එක එකන ප්‍රශ්න දිහා බලන හැටියට තමයි පේන තියෙන්නේ භාවනා කරන එක නම් හොඳටම අර ධාතු පරිස්කාරය කරනකොට ඒ වායෝ ධාතුව ක්‍රියා කරන්නේම කම්පන චංචල ක්‍රම විදියට ඒකත් වැටෙනවා ඊට වැඩිය ඒ ධාතු සියල්ලම සංසිඳලා ගියාට පස්සේ ධාතු නෙමෙයි භූත ධර්ම ඒ ශක්තියක් විදියට පේනවා ඒකෙදි කොයි එක වුණත් හොඳට තේරෙනවා මේක අපි නැගෙන මේකට සීමාවක් මේ මගේ මේක මම කියලා. එහෙම නැත්නම් ඒව වැඩ කරන්නේ ඒ චිත්ත නියාම ක්‍රමයට නිරීක්ෂණය කිරීම තමයි අපිට තියෙන්නේ. අනිත්‍ය නිට්ටය නැති වෙනස් වෙන සුළු අනිච්ච අනිච්ච කැමැතිසේ නැති මේ දෙකෙන් නිවැරදි කුමක්ද ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ මේ දෙක මේක හරි වචන දෙකක් පසුබිමට සාපේක්ෂව තමයි බලන්න ඕන. අනිත්‍ය, අනිච්ච, අනිච්ච කියන පද දෙකක් තියෙනවා. අනිච්ච කිව්වහම එකක් තියෙනවා ආයන, නියන්න, ඡායන, දන්තද ඡායන බැදී ඡායන. තාපදයක් තියෙනවා ආයන, නියන්න, ඡායන බැදී මහ ප්‍රාණ ඡායන. පළවෙනි එක කියන්න තියෙන්නේ නිට්ටය නෑ කියන එක. දෙවෙනි එක තියෙන්නේ ඉච්ඡා. කැමති විදිහට පවතින්නේ නැහැ කියලා මේ දෙකම වචනවල වැරද්දක් නැහැ. ඒකන පසුබිමින් මොන වගේ දේකට වචන යොදවන්නේ කියන එකයි වචන දෙක බලන්න වචන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උස්ම සංසිදී නොදනී කොස් ඒ මොහොත තුල සිටිනා කල්ලි ටික වේලාවකට පසු ඇතිවන වේදනාවක් නිසාවෙන් බොහෝම සෙමින් ඉතා අල්ප වූ ඉරියා වෙනසකින් එම වේදනාව ඉවත් කරගත්තද උස්ම නොදැනීම එසේම පවතී. ඒට ආනියක් සිදු නොවේ. තවත් දිගු වේලාවක් එසේම කරයි. පසුව කරයි. මේ නිවැරදි ස්වාමීන් වහන්සේ ප්‍රගුණ කිරීමෙන් පසු දවසක් වුණත් මෙලෙස සිටිය හැකිද? හරීම ස්වාධීන වූ හිස් අවස්ථාවක් නිසා හරිම ප්‍රීතයි. එම අවස්ථාවේදී ශාරීරික අවශ්‍යතාවලට අවශ්‍යතාවයේද ශාරීරික අවශ්‍යතාවල අවශ්‍යතාවද නොදෙනියන්නේද? මෙම මොහොතක් කරා අපට ගෙනියෝ වහන්සේට අභිගේ නමස්කාර පූර්වක ස්තුති බුද කරන අතර නිවාසික ප්‍රාර්ථනා කරන්නේ නිවාසික ලැබෙනවා නිවාස ලැබේවා කියන මැරේවා කියන ඒක දිතර නිවාස ලැබේවා කියන කෙසේ නමුත් මේකෙදී මේ මේ කියන මේ මේ මොකද කියන්නේ සංසිද්ධිකයේ අවස්ථාව තුළ පුළුවන් තරම් කරන්න තියෙන්නේ ඒක තමයිගේ හැබෑනි වහන බාටපත් කළ ස්වභාවික දේ බාටපත් කරලා දිගට පවත්වන්න මේකින් විදිහට පොඩි ශාරීරික වෙනසක් කරත් හිතේ කලබිලක් වෙන්නේ නැති බව දන්නවනම් තමයි තේරුම් ගන්න මේ දෙක දෙක ඒ විවේකයේ එහෙම තියේදී ශබ්ද ඇහෙන්න පුළුවන් වේදනා දැනෙන්න පුළුවන් කය පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් නමුත් ආයෙත් ඒ වෙනසෙන් පස්සේ ගිහිල්ලා අර විවේකයේ බුද්ධ විදින්න පුළුවන් ටික ටික ටික ටික ටික වැඩි කර කර වැඩි කර බලන්න කියනවා වැඩි කරනකොට මේක පරියන්කේ විතරක් නෙවෙයි එදිනදා ජීවිතේ වුණත් ඕනම වෙලාවක කලබල පරිසරයක් තියේදී තමන්ට තමන්ගේ මේ විවේකයට යන්න පුළුවන් ඉම්බා යන්නේ නැතර කට්ටාරන් යන ඕනකමක් වෙච්ච ගමන් ඇතුළට අනුගත ගත්තා වගේ ඒ විවේකේ ලබා ගන්න බැරි එක පරිශීලනය කර කර බලන්න ඕන වීර තත්ත්වයක් වෙනවා. පින්න ස්වාමීන් වහන්සේ කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, ඒවා ප්‍රත්‍යක්ෂ කරන ආකාරය පැහැදිලි කරන්නේ අපි මේක ඇත්තටම අර පාරමිතා සෙන්ටර් එකේදී අපි ඒක කරා. ඒක අපි ඉංග්‍රීසියෙන් දුරද කරන්නේ. ඒක නිසා මේක බලමු අපි න ධර්ම දේශනාවට සම්බන්ධ කරලා ඒ ආහාර සම්බන්ධ වෙන හැටි බලන්න. ඒක වෙනම මාතෘකාවක් ආව පරිච්ඡේදවලට සම්බන්ධයි. ඒ නිසා සමහරට අපිට මේ දේශනාවලියට මේක කරන්න පුළුවන්. යමක සෝවාන් වන විට යෝර දැන්නේ කිසිද යමක සෝවාන් වී ඇති බව ඔව් හඳුනා ගන්න කෙසේද මේකට කියන්නේ තියෙන අපි හොඳට පිපාස වෙලාවක වතුර එකක් බොනකොට දැන් වතුර ඇති කියලා අපිට දැනෙන්නේ කොහොමද? එච්චරම තමයි. තුවාලයක් තිබිලා බේත් කරන යනකොට දැන් තුවාලේ තනියමයි කියලා වැටෙන්නේ කොහොමද? බඩගින්නක් තිබිලා බත්තයක් අතර හම්බ වෙනවා කාගෙන කාගෙන ඉඳලා දැන් ඇති කියලා හිතනවනේ. එච්චරයි. ඕක තමයි ඒ වගේ එකක් තමයි මේකේ තියෙන හිතාන ඉන්නවා මේක නිකන් කහා පාට වෙලා නිල් පාට වෙලා අද වෙලා යයි ළඟ ඉන්න කට්ටියත් කරන්ට් එක වදී කියලා වගේ හිතාන. ඒ කියන්නේ මේ මොනවාදෝ රූපාකාරයක් ඉල්ලන්නේ. ඒක නිසා මේ නම් වණන් කෝක වෙතත් තමන් කරගෙන යන වැඩේ තියෙන ඒ මානසිකාතතිය දුරු වීම වගේ ඒක ඔය සාමාන්‍ය අපි අත්දකින අත්දැකීම් හරහා තමයි ඔබ සිද්ධ වෙන්නේ ඒක උච්ච අවස්ථාවක් මිස වෙන මේ විශේෂින් එහෙම කියන්න පුළුවන් ගතියක් නැහැ. සෝවාන් වී ඇති බව හඳුනාගන්නේ කෙසේද? යමක සෝවාන් වී ඇති බව ඔබ හඳුනාගන්නේ කෙසේද? ඒක කර්ණිමිත රත්න සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ බබ්බෝසෝ තස්ස පටිච්චාද යංකින්ච කම්ම කරෝති පාපක කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බතාදිට පදස්ස උත්තා තමන් වැරද්දක් කෙරුවට පස්සේ වැරදි කරනවා. ඊකට වැරදි කරනවා. කායික වාචික ප්‍රමාණික කාදාකක් කරද්ද වහන්න බෑ ඊට පස්සේ. කාට හරි හෙලි කරන්න ඕන. ඒ තමයි ඒකේ පළවෙනිම ලක්ෂණය. වංචනික ගතියක් නැහැ අපබ්බෝසෝ තස්ස පරිච්ඡාදාය ඒක වසාලම් විපරිකමක් තියෙනවා ආය බුද්ධ ධර්ම සංඝ කෙරෙහි තා තමන්ගේ සීලය කෙරෙහි නොසලෙන විශ්වාසයක් තියෙනවා ඒක අප්‍රසාදේ ඒක වුණත් ඉතින් හරි අමාරුයි මේ ආරියට මේ එකම යාකෝ මේ මේ මිනු කෝදුවකට බෙන්නලා මෙන්න මෙහෙමයි කියලා පෙන්නඳ තව තමන්ගේ හැටි ඒක නිසා සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙමත් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආනන්ද හඳුර හැමදාම ඇවිල්ලා කවුරු හරි මේ දන්න කෙනෙක් මේ පරිලෝක යාම සරුවචන ළඟට සරුවචන වාසී ළඟට ඇවිල්ලා අහනවා එයාගේ ගතිය මොකක්ද කියලා. ගිහිලා කොහෙද ඉපදුනේ කියලා. ඉතින් සරුවචනanse කියනවා. ඉතින් පස්සේ සරුවචනanse කියනවා නම් මේ විදිහට එක දවසක් ඇවිල්ලා ශාක්‍ය වංශයෙන් මේ 2000ක් විතර මැරිලා. ඔක්කොම ලයිෆ් ස්ටෝරි. මේ කටේ කොහෙද කොහෙද කොහෙද. සරුවචනanse කියනවා මේක ඉවර කරන්න බෑ ආනන්ද. මෙන්න මෙහෙමයි මේකයි මේක දැනට නම් මේක ඇනලිසිස් එක මේක පස්සේ Tamanටම Taman දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි බුද්ධ ධම්ම සංඝ කෙරෙහි නොසලින ශ්‍රද්ධාවත් තමන්ගේ සීලය පිළිබඳ ශ්‍රද්ධාවත් ඉතින් නිසා මේක ආදර්ශයක් විදිහට ආදර්ශයක් විදිහට තියාගෙන කැමතිනම් ඒක දිහා බලාගන්නයි කියලා ධම්මා 16 කියන උපමාව දෙනවා ඒක තියෙන්නේ මේ මට වෙනම සූත්‍රයක් තියෙනවා ධම්මා 16 මෙන්න මේකෙන් බලන්න බලලා Tamanට පේනවා නම් මේක වෙන කෙනෙකුට කියන්න බෑ. Tamande විතරක් දැනගන්න පුළුවන් ක්‍රමයක්. මේ වචලායමාන සූත්‍රයේදී මම කතා කරන ඒ සූත්‍රේ නමක් ඇති. කොහොමද වක්ලාවට ඒ කියන්නේ ධම්මාදාන සූත්‍රය. පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා මේක වෙනම සූත්‍රයක් තියෙනවා මේ මාතෘකාවට. මේකම කියලා මේක හරි කි වෙහෙසයි මට කොච්චරක් එක එකනගෙන ලහනවා. ඒක මට වෙහෙසයි ඒ නිසා තම තමන් දැනගැනීම පිණිස කියලා ඒක විශේෂයෙන් මහසිසාට ඒකටම කියව බණ දෙක තුනක්ම තියෙනවා. මොකද ඒ භාවනා කරනකොට කාටත් දැනගන්න ඕනේ දැන් කවදද ඩිග්‍රී හම්බ වෙන්නේ, කවදද හස්කිය හම්බ වෙන්නේ, කවදද කොන්වොකේෂන් එක. ඉතින් ඒ අවශ්‍යතාවය තියෙන්නේ ආධාරණිකුත් නෑ මම හිතන්නේ මෙතන එක. ඉතින් ඒකකොට යාත්‍රාම දීලා වෙන බලාගන්න ඉතින්. කෞරි ස්වාමීන් වහන්සේ මෙතෙක් කරගෙන ආවා වූ බෝධි පූජා, තුනුවන් වන්දනා, පිරිසත් ජහනා, දානමය පින්කම්, සීල සමාදන් මේ සියල්ලම අපව සතර පුරා සරිසව සංස්කාරකත්වයක් ලෙස දැනීම වැටහි. මේ සියල්ල තවදුරටත් ඉටු ගැනීමෙන් වැළකීම සුදුසු ස්වාමීන් වහන්සේ විවිධීතු නිවැරදීම ප්‍රතිපදාවද පහදා දෙන ස්වාමීන් වහන්සේ. අවස්ථාවේ හැටියට හොඳයි වඩා හොඳයි දෙක තේරුම් ගන්න වඩා හොඳ වෙනවට වඩා හොඳ කරන්න. වෙලාවේ හැටියට සත්‍යක මරණයට හොරකම් කරනවට වැඩිය හොඳයි බෝධි පූජාවක් කරන්න. වෙන වෙන කරන අපේ මොනන්තත් වැරදි වැඩ කරන වෙලාව මේව ටික හොඳයි. මේට වැඩි හොඳ වැඩක් කරන්න පුළුවන් නම් මේක පැත්තට කරන්න. ඊට වැඩි හොඳ වැඩක් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේකට මේ සාපේක්ෂව උත්තරයක් මිස දෙන්න එකක් නැහැ. බුදුජානක ජීවිතයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් හොඳ නරක දෙකෙන් හොඳ ගන්න. හොඳයි වඩා හොඳයි දෙක ආවට පස්සේ වඩා හොඳ දෙයක් යනවා. ඉතින් ඒක මේ සංසන්දනාත්මකව කියනවා. අර මේ දේ කළ යුතුයි මේ දෙන කළ යුතුයි කියලා හැම කෙනාටම සාධාරණ එක දෙයක් කියනවා. ඒ නිසා මේවා මේ අපි ආගම වෙනුවෙන් ධර්ම වෙනුවෙන් අපේ ඊගා પરම්පරාව පුරුදු කරන්න ඉස්පිටා කරගෙන කරන යනකොට දානයට වැඩිය සීලය සීලයට වැඩිය සමාධිය සමාධියට ප්‍රඥා කියන වැඩපිළිවෙලේ වඩා සුදුසු එකට සර්පජන්‍ය යොදවලා එහෙම නැත්නම් තමයි සීමිත වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව වඩා ලාභදායක ආයතනයේ තමයි ආයෝජනය කරන්න ඕනේ. කෝකේ ආයෝජනය කරනවා කියන එක ලාභ ඒ ලැබෙන ලාභ අනුව සලකලා බලලා තීන්දුව කරන්න හැම කෙනාම කේ මයිලක ආයෝජනය කරන්න කියලා. කොම්පැනිකාර කොයි තරම් කියනවා. ඒත් ආයෝජනය කරන එක නම් කරන්නේ වැඩිය මේ ගොවිතැනක් කරනකොට ඉස්සෙල්ලාම ගොවිතැන කරන්න කියලා කියන්නේ සරු පොළොවේ. ඊගාට මදහත් පොළොවේ ඊගාට තමයි සරු පොළොවේ ගොවිතැන කරන්නේ. අල්ප වූ කටයුතු නැත්තන් වීම සහ සෑහළු කටයුතු නැත්තන් වීම මේ කාරණා දෙකම ඊයන්ට ඉතා අවශ්‍ය බැවිනේ කරුණාකර විස්තර කර දෙනු මැනවි මේකත් මේ මේකත් ඉස්සලා කීප එකක් එක්ක සම්බන්ධයි සතර සම්පජඤ්ඤ අපේ මේ තේරවාදී විස්තර කරනවා වැඩක් කරන්න ඉස්සලා අනිත් පෙර සිතා බලමු කියන සංකල්පේ ඒකේ සාර්ථක සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසංගෝ සම්පජඤ්ඤේ, සක්පාය සම්පජඤ්ඤේ කියලා සම්පජඤ්ඤ කර්ම හතරක් තියෙනවා වැඩක් කරන්න ඉස්සෙල්ලා සලකා බලන්න. ඒක ලේසියට සරලව සුද්ධ නොවිදිපත් කළ දෙන්නා පණ්ඩිත ස්වාමීන් වහන්සේ වැඩක් ඉදිරිපත් වෙච්චාම යුතු අයුතු බලන්න අයුතු දේ අතහැරලා යුතු දේ අරගෙන හැකි නොහැකි බලන්න. ඔල යුතු නම් මට කරන්න බැරි නම් බෑනේ. ඊට පස්සේ හැකි දේ අරගෙන හැකි දේ රුචි දේ කරන්න කියනවා. ඒතකොට සාර්ථකත්වය වැඩි. තන ගන්න මේ වැඩේ විතරයි මම කරන්න පුළුවන් කියලා අයිතු දේ කරන්නේත් නැහැ. බැරි දේ කරන්න යන්නේත් නැහැ. ඒ වගේම තමන්ට කරන්න රුචි නැති දේවල් ඒ ඒ මොකද කියන්නේ ඒ සීමාවට කියලා බැලුවත් අපිට ඇත්තටම කරන්න ගොඩාක් වැඩ තියෙනවා එතකොට එන්නේ එන්නේ වඩා ප්‍රයෝජනවත් වැඩ ටිකට යනවා ඒක නැතුව වැඩවල තියෙන උනන්දුවට කෑ ගහන ගතියට බලපෑම් වලට යන්න ගියොත් අපිට කාදාව සංවිධානය කරන්න වෙන්නේ. ඒකම සහැල්ලු ගතිය අත්දැකීම සඳහා ලීසිම ක්‍රමය තමයි එවැනි සහැල්ලු ගතිය ඇති නැත්නම් ඇසුරු කිරීම. එහෙම නැත්නම් හැම වෙලාවෙම ඒ භවණ නොකරන අය ඊතවරම උච්චන්න ආසන්න කාරණා අරගෙන මොනවා හරි දෙකින් හිත අවශ්‍යගෙන අනිත් කටියත් අවශ්‍යගෙන එක තමයි ඒ අට්ටික වැඩේ. ඒක නිසා හොඳ වැඩේ තමයි එවැනි අතතම ගොඩක් ඉන්නේ. ඒ වෙනුවට විවේකයේ විවේක මනපත්ත සීනාසන ආශ්‍රය කරන ඉන්ද්‍රිය සංවරයේ වගේ විවේකයට කර කරන අය ඇසුරටපත් වීමෙන් ඉබේම ඒ අර නිශ්චල ගති වලට සහල්ු ගති වලට යන්න පුළුවන් ඒක හතරක් කියනවනම් මේ සහල්ු නිශ්චල ගති ඇති පරිසරයක කියලා ඒ කම්පන වේග තමයි උරා ගන්නවා මිසක් තමයි පරිසරයක එහෙම සහල්ු ගති ඇති කම්පන ඇති කරන්නේ ඒක හරි වෙහෙස යනවා ගොඩක් අය හොඳම වැඩ තමයි එහෙම තනක් මේවා පුද්ගලයෝ ඇසුරු කිරීමෙන් තමයි ඊට අනුයාතව කටයුතු කිරීම තමයි කල්‍යාණ මිත්‍ර සේවනය තමයි කරන්න තියෙන්නේ. ඒක කෙරෙන්න නම් කල්‍යාණ මිත්‍ර සේවනය කෙරෙන්න නම් අසේවනාච බාලාණන් කියන එක බලන්න. අපි ළඟ තියෙන්නේ දැනනෝ දැන අපි මේ බාලයන් ඇසුරු කිරීමට ඒකේ තියෙන අනතුරු දන්නේ නැති නිසා බාලයන් ඇසුරු කරන වැඩි. ඒකට කල්‍යාණ මිත්‍රයන් අප කරා එන්නේ ඉන්නේ නැහැ. නිසා අපි ප්‍රයෝගයෙන්ම බාලයන්ගේ ඇසුර අයින් කරන එක කරලා දෙනකොට අල්ලන්නේ මිත්‍යාන්ගේ ඇසුරත් ඒ වගේම ඔය කියන මේ මේ නිශ්චල තත්පත් ගතියත් අංගේ ඇසුර ළඟ. ඒක නැතිවොත් එහෙම අපි අර අපි දෙන ভাইබ්‍රේෂන් එක හැටියට කම්පැනි හැටියට කල්‍යාණ මිත්‍රට ඕන වුණත් අපි ළඟට එන්න බෑ අපි නිතරම ඒ මේ කාමභෝගී අර ටිකැස්සන සුදු උද්වේග කරපේසක් ගත කරන්න ගියා. ඒ නිසා ඒක පරිසරත් එක්ක තදින් බලපානවා ඒ ප්‍රතිරූප දේශ වාසයත් එක්ක මේ පින් කිරීම සුදුසු භූමියත් එක්ක තදින් බලපානවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිමිට මම උපදේශ ප්‍රථමයෙන් ලබාගත්තේ ඔබ වහන්සේ. දුන්නපතේ පිළිපදින්න හොඳින් සතිය පිටවාගෙන භාවනාවට දැන් යොමු වෙන්නේ හැකියි. ඒ පිළිබඳව වාචික සුද්ධියක්. ත්‍ක්ම ශ්‍රවණී අවසන් වූ හිතේ ඇති වෙන ප්‍රබෝධයේ සමගම භාවනා වැඩිවීමට මට පහසුයි. එසේ සිටින එක් අවස්ථාවක මට කිසියක පිටුව තට්ටු කර අවදි කළ නිසා මගේ නලල දැඩි කම්පනයක් සහිත හිත රදයක් ඇති විය. ඉන්පසු මුදිනේ භාවනා කිරීමට අපහසුය. මේ தත්ත්වය පැහැදිලි කර දෙන්න. ඒ කියන්නේ ඇත්තටම අපි සෙනඟක් එක්ක වැඩ කරන ඉතින් කාලසටහනක වැඩ කරනවා. ඉතින් එතකොට මේ කාට හරි ඒ සතිය දිකට පාත්තගෙන යන්න ඕනේ නම් අර වෙන කෙනෙක් ඇවිල්ලා ඉතින් කරුණාවෙන් මෛත්‍රිය වෙන්නදී ඊගා දින වැඩේට මතක් කරගන්න. මතක් කරපුවාම වෙන්නේ අර අර දිනු මේ ගැම්ම කඩලා යනවා. මගේ දවසක් ඒ ගුරුමේ අනිතරාමේ අලුත් ශාලාව හදලා මම භාවනා කරගෙන ඉන්නවා. මට සාමාන්‍යයෙන් ඒ දවස්වල පැයමදි යන්න ඕනේ හැම වෙලාවෙම මම කරන හොඳ සක්මා කරලා වාඩි වෙච්චාම ඔය යනවා. ඉතින් කවුරක්වත් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ගියාම කෙනෙක් මාව හොයාගෙන ඇවිල්ලා. එයාට කියලා තියෙනවා මේ පැය භාවනා පැයට පස්සේ උඩට යන්න. එයා උඩට ඇවිල්ලා මම භාවනාවේ ඉන්නවා. යාළුකම වැඩිකම නිසා පිටට තට්ටු කරලා උඩින් ඇවිල්ලා මෙහෙම එපුණමයි කියන්නේ. ඔළුවේ ඔළුව මෙහෙම යහපැත්තෙන් ඇවිල්ලා මට මේක ඇත්තට අරපු ගමන් වෙන්නේ ඔළුව මේ පාත්තේ ඒ මට වෙච්ච කම්පණේ හාමුදුරන්ට තියෙනවා. ඊට පස්සේ කිව්වා අනේ සමා වෙන්නේ කියලා. මට මොනවක් කරගන්න විදියක් නැහැ. ඒක කොහොමදක්වත් නොවිය යුක්තා. ඊට පස්සේ මම කල්වාන්නේ මේ මේ භාවනා කර කර ඉන්න වෙලාව කියලා කියන්නේ අපිට ඉතාමත්ම කලාතුරකින් හම්බෙන වෙලාවක්. ඒකට ඔය කෑමකට නෑමකට වගේ දෙයකට ඒ හැමදෝ තාවේ නැත්නම් අඩු ගානේ 17ක් 18ක් ගෙවන්න. ඇත්ත තමයි. ඉතින් මම ඒක බොහොම සුවදායි. අවිල්ලා ඒ කතා කිව්වේ තරකටම තමයි මේ පිටට අත තියලා ඉස්සරහින් නෙමුණම අය ගන්න. ඇත්ත ගන්නකොටම ඒ ඒ යාටම තේරෙනවා පිටු කම්පැනි කියලා. ඒක දවසක් මම මෙහි නිසන්වනේ ඉන්න වෙලාවක අපේ පරක්‍රම මහත්තයා එදා එන දවසක් ලොකු සංහිත සෑහෙන අමාරුයි. ඉතින් මම හිටියා හිටියා හිටියා හිටියා ඒ දුක්ඛිත වෙලාවක් කියලා තිබුණේ නැහැ. ඊපස්සේ මම ඉතින් භාවනා ශාලාවට ගියා. ඊළ එන ටිකට දොස්තර මහත්තයාගේ ලොකු සංකේ එක්සර්සයිස් පොතක් තියෙනවා ලියලා උපදේශ ඔක්කොම ලියලා කියලා ගිහින්. මං ගිහ ගමන් ජොයිත් ගම ලොකු සංකේ කාට කියට පස්සේ කිව්වා තාම ආවෙ නැහැ නේද නෑ ඇවිල්ලා ගියා. මෙන්න විස්තර ටික කියලා. ඊට මම ඔක්කොම කියලා බලලා කිව්වා මම මම කිව්වා නිකන් තදින්ම වගේ කිව්වා මේ වෙලාවේ මම හිටියනම් මම හිතන්නේ වඩා හොඳයි දොස්තර මහත්තයා ආපෙලා හිටියනම් හොඳයි. කවුරක්වත් ඇවිල්ලා මට කතා කරේ නැහැ නේ කියලා. ඒක ලොකු සංසිකෝ නෑ නම අපි භාවනා කරන වෙලාවේදී අපි කාටවත් එහෙම කරදර කරන්නේ කොහොමද මම ගාමිණාචුනේ මට මමයි දොස්තර මහත්තයා කතා කරනවා තමයි මට උපදේශය හම්බ වෙන්නේ මම ඒකටමයි හිටියේ නමුත් මම පොඩකට එහෙම ගියා ඒ වුණාට මේ කමක් නැහැ මේක ලියලා තියෙනවනේ කියලා මම කිව්වට පස්සේ කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු භාවනා කරගෙන ඉන්න තැන් වල බුදුහාමුදුරුවෝ ළඟට ආවත් නැගිටින්න කියලා ඒක තමයි බුදුහමරණ කරන ගෞරවය, නැගිටලා කරන ගෞරවය නෙවෙයි ගෞරවය. ඉඳගෙන කරන එකයි ඒක නිසා ඒකට උදව් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔය සිද්ධිය නත්තල කුසහන්ස කිව්වේ Tamante එහෙම භාවනා කරන්න ඕනේ නම් ටිකට යන්න ඕනේ නම් සමහර කෙනාට කැම ගත්ත තැනම ඉඳගෙන යන්න ඕනේ. ඒ ඉන්න පරියන්කෙම ගහන්න ඕනේ. එහෙම වෙනකොට එතනින් ලොකු අහමුදුරණ කියලා කරා. මට මෙන්න මේ වෙලාව වෙනවා එහෙම වුණොත් මම මේක කරනවා. ඉතින් මෙහෙදිත් කරන් තියෙන්නේ සංවිධායකට කියලා කියනවනේ මම මේ වුණොත් එහෙම මම කැමතිනාවක් මෙහි වෙලා තියෙන අපේ වෙලා තියෙන නිසාරමනේ කවුරුද ඒ දාන්නට වැඩි නැත්නම් සංඝයාමසනම කවුරුද කුටිටි කියලා ගන්නවා. ඉතින් ඒ නැති සංඝයාමසනමක් කියනවනම් කියලා තියෙනවනේ මම නාවොත් ගණන් ගන්න එපයි කියලා පණිවිඩ දීලා කියනවනේ. ඒ නිසා එහෙම වෙනකොට මතක් කරලා කියනවනේ මම සමහර වෙලාවට මේ විදිහට පරියන්ක සක්මන් කරන එකක් නෑ මම දිගටම පරියන්කේ කරාවි දිගටම සක්මන් කරාවි කියන එක තව එක්කෙනෙකුට කියලා කරන්නයි කියලා තියෙනවා. ඒකට ඒ සිද්ධිය මේ සමාජයේ පද්ධති කඩාගෙන යන්නේ. ඒ වෙලාවට අපිට කරන්න දෙය තව එක්කෙනෙක් දැනුවත් කරලා තියෙනවා ප්‍රශ්නයක් ආවොත් මතක් කරලා දෙන්න. ඉතින් ඒක සාමූහික භාවනාවකදී මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒකට අර එක්කෙනෙකුගේ තියෙන අවස්ථාවක් දුරු වෙලා යනවා. මේක තුන් මේ මම හිතන්නේ හතරෙනි සදා වාර්තා වාර්තා වුණේ ওই විශ්ලා සුදු අය ආපු උඟක් වෙලාවක ඒ කට්ටිය මට කියලා දුන්න ස්වාමීන් වහන්සේ හරියම හොඳයි අපේ අම්මලා සහෝදර සහෝදරිය වගේ. ඒකට කිසිම ගාණක් නැහැ පිටට අත්තු බල කතා කරනවා කිව්වා කැමරට යන්න. ඉතින් කියනවා මට හොඳටම තේරෙනවා ඒක අනුකම්පාවෙන් කරන්න කියලා නමුත් මට ඉල්ලීමක් කරනවා ඊට පස්සේ මට ඒක කරන්න එපා කියලා. මම කිව්වා ඒක නම් වෙනවන සංවිධායකට කියලා. වැඩි වෙලා ඉන්න අවශ්‍ය නම් කියලා කරන්නයි කියලා. ඉතින් ඒ නිසා ඒක අපි අර මුල් දවසේ පත් කරගත්ත අය අර තව කෙනෙක් තව කෙනෙකුට ඒ වගේ කරන්න යන්න එපා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කවුරුහරි වැඩිලා මීනක් වගේ දඟලන වෙලාවේ කරකනින්නේ කියන්නේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඔබ වැඩ බලාගෙන කියන එක නෙවෙයි. මේ බාහනා කරන එකනේ. ඒ නිසා ඒ වගේ අවශ්‍යතාවයක් උනොත් වෛද්‍ය ප්‍රතිකර්මයක් හෝ වගේ දෙයකට අපි දෙන්න යන්න ඕනේ. නමුත් අර වගේ විවේක වෙනකොට ඉවත් කරන්නේ මේ හැඟීමකින් කටයුතු කරන තමයි කරන්නේ. නිවසේදී සක්මන් කරන භාවනා කරනකොට යමක් යමක් පිළිතුරක් බලාපොරොත්තු වෙන යමක් ඇසුවොත් ක්‍රියා කිරීම හොඳද මේ නිතර සිදුවන නිසා අවස්ථාවේදී කතා නොකර සිටීම වෙන උපාංශික අදහස් කුමක්ද ඒක මේක වෙන්නේ මොකක් කලාවට අර සිද්ධිච්ච තැන් වල නෙවෙයි අපිට සක්මන් කරන්න වෙන්නේ සක්මන් කරන පස්සේ නෙවෙයි ඉන්න තැන් වල ඒකට කාටත් වගේ අවිල්ලා මේ ආමන්ත්‍රණය කරනවා යමෙක් පිළිතුරු බලාපොරොත්තු යමක් ඇසුවොත් ඒ කියන්නේ ඒක පොදුවේ වැඩ කරන්නේ වාතාවරණය නෑ ඒ නිසා මොකක් වෙලාවක කරන්න තියෙන විවේක තනක් පිළිසෙන් ගෙන් වෙච්ච තනක් කරන්න ඕනේ ඒ වගේම අනිත් පිළිසත් අර ඉස්සල ප්‍රශ්න වගේම තමයි අපිට හම්බ වෙන්නේ බොහෝම කලාතුරකින් තමයි සක්මනක් කරගන්න පරියන්කයක් කරන්න ඒ හම්බ වෙන වෙලාවේදී ආමන්ත්‍රණයක් කරනවා කියලා කියන්නේ උත්තර නොදී හිටියොත් බරපතල මේ පරදවට හරිනවට යන්නේ උත්තර දීමෙන් තමන් වෙහෙසකටපත් වෙන නිසා ඒ වගේ වෙහෙසකට දත්ත ඇති නොකර සිටීම මේක මේ නගේ ජීවිතය ගත්තොත් එහෙම කවදාවත් මට පැයක් සක්මන් කරන්න හම්බ වෙන්නේ නැහැ කොතනකවත්. කොහොම කරන්න ගියත් කවුරු හරි කතා කරනවා. මම බලලා තියෙන්නේ ඉතින් ඒක තමයි මගේ ධෛර්යය. මොන જાති කෙරුවත් එක්ක කවුරුහරි හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් අර ප්‍රශ්න කතා කරනවා. මම තියෙන හරි මම දන්නවා මම කොච්චර જાති කෙරුවත් මම හිත හදාගන්න බැරි අර මනුස්සයාගේ වෙහෙස දිහා බලනකොට මම දෙනවා ඒක බබා නලවලා තියෙක තමයි ඉවරයි. මරණ ගාණක්ම නැහැ. ගාණක්ම නැහැ මොකද මේ අර එලිපත් ඉන්න බල්ලා වගේ තමයි. මට හම්බෙලා තියෙන ජීවන මගේ චරිතය හැටි ඒ මට හම්බෙලා තියෙන භූමිකාව එච්චරයි. ඒ නිසා මම මේ ගණන් ගන්න යන්නේ නැහැ. නමුත් ඒක මේ හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බෑ දුවන පනිනවා සමහරුන්ට හරියටම කේවි යනවා. සමහරුන්ට ඒ වගේම හරියට මේ අසහනයටපත් වෙනවා. අයි මේ වගේ දේවල් කරන්න බෑ. මම නම් කියලා දෙන්නේ මම විවෘතව කියලා කියන්නේ ඕනම කෙනෙක් ඕනම වෙලාවක එන්න මම එක දවසක් මම ලිව්වා පිටු එකමාරේ ආටිකල් එක the available man කියලා. කිසිම වෙලාවක කිසිම කෙනෙකුට මොන හේතුවක් නැවකත් නීතියක් දාන්න ඕන විදිහට කරනවා. ඕන විදියට පාවිච්චි කරපන්. හැබැයි මම පුළුවන් පුළුවන් වෙලාවට කවුරුත් නැතිලාට විවේක වෙන එක මම. ඒකට සතුටක් තියෙනවා මේක නිකන් මයි කීබෝඩ් එක කොයිදෝ තියෙන බිරු කරන තාලෙට කීබෝඩ් eh, එක පිට කරන තාලට වැඩි යනවා. ඒ නිසා මම කරන් ගන්නෑ. මම මේ වගේ දැක්ක ඇත්තටම අපි ලොකු සාංශකේ ඒක හරිද නෑ. ඒ බුරුම පන්දිසාතික පන්දිසාතර ගෞරවය තිබුණට මම දැක්ක කාගෙම ඉල්ලීමක් ආවත් කවදාවත් නොසලකා හරිනවා. මොන જાති ඉල්ලීමක් ආවත් නොසලකා හරින්නේ අඩුවට බෑ කියලා හරි කියනවා. ඒකට ගෞරව කරනවා. ඒ නිසා නිතරම නිකන් මේ පිළිගන්න සුළු ගැතියක් තමයි තියෙන්නේ. නමුත් ඒක ඒක බලාපොරොත්තු වෙන්න නැත්නම් තව කෙනෙක්ගේ ඒ නිසා ඒ අවස්ථාවේදී කතා නොකර සිටීම ගැන මේ කතා නොකර ඉන්න එක තමයි ඇත්තටම දිය යුතු ආදර්ශය. නම හුඟව දෙනෙක් හිතනවා එතකොට ඒක මේ නොසලකා හැරීම. ආයි අදුසලකින් ලක්කේ කොයි කියලා කතා කරන්න කියන්නත් බෑ. එකම දෙයක් කියන තමන්ට ඒ වුණා විවේක තනකට ගිහිල්ලා සක්මණ වේදෙන්න ඕනේ ඔපරේෂන් එකක් කරනකොට තියටර් එකට කාටවත් එන්න දෙන්නේ නැහැ. ඒ ටිකට් එකක් කිසිම විසිටර්ස් නැහැ. බැංක් එකේ කවුන්ටර් එකේ වැඩ කරනකොට ඒ මේ කවුන්ටර් එකේ ඉන්න කෙනෙකුට කිසිම බුද්ධිලික කතාවක් කතා කරන්න තානම් හම්බ වෙන්නත් තානම්. ඒ කවුන්ටර් ඉන්නකොට ඒ ඒක සීරියස් වැඩක් කියන්නේ. අන්න ඒ වගේ ඊට වැඩි හොගක් වැඩලක් මේ සක්වන. ඒකෙන් තමයි පටියන් කියන්නේ. නමුතර මේ එකම පිටසක් එකම තැනක භාවනා කරනකොට කවුරුහරි ගියේ දැන් යතුකුල පුත්‍රය ආවේ බුදුදහමසේ සක්මන් කරගන්න. ඉදී පාන්දර. ඉතින් බුදුදහමසේ ගිහිල්ලා මොකදයි කියලා කතා කරපු නිසා පළවෙනි රහතන් වහන්සේලාගේ 60 55ක්ම එහෙම තමයි හම්බුනේ. ඒක තමයි බුදුරජාණන්ගේ පාරමිතා පුරාගෙන ගියේ. ඒ නිසා කාටවත් කරන්න එපා මේ වැඩේ. මොකද තමයි ළඟට එනකොට මතක තියාගන්න මේකෙන් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති විදිහට අඩුම අන්‍යෝන්‍ය අවබෝධයක් අන්‍යෝන්‍ය අනවබෝධයක් සිදු වෙන විදිහට වැඩ කරන එකයි තියෙන සාමාන්‍ය බුද්ධ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. උස්මදල් නොදැනී එලෙසම සිටිනා කල්හි එකවර ලොකු තිගැසීමක් ඇති වේ. එහෙත් ඉන්පසු නැවත භාවනාවට කෙලිගෙන යෑම ලෙස එකවර තිගැසීමක් ඇතිවන්නේ මන්ද ස්වාමීන් වහන්සේ මේක මේ සතිය අඩපාඩුකමක් තමයි මේකෙන් කියන්නේ. කෙසේ නමුත් ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ ගණන් ගන්න තුොත් ඊගස්මින් පස්සේ ආනාපානයට නම් එන්නේ වැඩි මොනවාක්වත් බාධාවක් වෙන්නේ ආයසරයක් ආයතන සංසිඳනට ආයති ගැස්සේ ආයයයි හෝමෝන් තුන් අතර සැර ගියාට පස්සේ ඒක නිකන් සාමාන්‍ය මේ ගුරු වෙන්න පටන් ගන්නවා. ඒකට ඒකේ තියෙන බලපෑම අඩු වෙනවා. මේ වෙන්නේ අර තාම ගැඹුරු සියුම් தත්වෙට ගැළපෙන සතිය මදි වෙනකොට ගැසීමක් වෙනවා. හොඳට දැනගෙන හොඳ සියුම් සතියක් ඇති කරගන්න පුළුවන් නම් සතිය දිනු වෙලා ඒ තිගැස්මෙන්නේ නැතුව ඊට තැඩි අරමුණේ හොඳ ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා මේක භාවනා හොඳ සංදිස්ථානයක්. මේ නරකක් වශයෙන් කල්පනා කරන්නේ නැතුව බලාපොරොත්තුෙන් යන්න බලාපොරොත්තුෙන් ගිහිල්ලා මේකත් වැඩි සතියකින් මේකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වය තමයි අපි ඉස්සරහට යන්න ඕනේ ඉස්සරහට පෙළ ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ භාවනා යෝගියා කයේ නිරුදයක් දකිද්දී ඒ දකින්නේ හිත බවත් එනම් නාමයේ බවත් නිරුද වූ කය රූපේ බවත් හඳුනා ගැනීම නම් මේ නාම රූප පරිච්ඡේ ඥානයේද ඒසේ වන්නේ නම් කර්මක්‍රම ඥානෙ පහදා දෙන්න භාවනා යෝගියා කයේ නිරුද්ධයක් දකිද්දීමයි මට පේන්න. ඒ දකින්නේ හිත බවත් එනම් නාමයේ බවත් විරුද්ධව පසු කාය රූපේ බවත් හඳුනා ගනී නම් මේ නාම රූප පරිච්ඡේඥානද එසේ නොවන්නේ නම් අනේ මේක ඇත්තදී මේ කය කියන වචනේ පොඩ්ඩක් විස්තර කරුවා නම් මේක විස්තර වෙනවා. මේ අපි කියන්නේ මෙතන ආනාපාන කය. ආස්වාස් ප්‍රසවාස කය. ආස්වාස් ප්‍රසවාස නිරුද්ධ වෙන බව දන්නවනම් නිරුද්ධ වීම දකින්න හිත නිරුද්ධ වෙන්නේ වායු පොට්ටබ්බ ධාතුව ඒක නාම රූප පරිච්ඡේඥානෙ තමයි. ඒ විතරක් නෙවෙයි වායු ධාතුව ඇතුල් වෙන තැන, කය හට ගන්න තැන, ආශ්වාස ප්‍රශ්වාස කය හට ගන්න තැන ඒ විදිහට ගන්න ඒකත් නාම රූප පරිච්ඡේඥානෙ තමයි. ඒක නිසා ඒ විදිහට මේ එක දෘෂ්ටි කෝණයක් විතරක් නෙවෙයි නිරුද්ධ වීම විතරක් නෙවෙයි හට ගන්න තැනක් තියෙනවා මැදක් තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස විතරක් නෙවෙයි සක්මනේ තියෙනවා ඒ දෙක වැඩ කරන කොටක් තියෙනවා ඒ නිසා හැම පැත්තෙම වෙන වෙන වෙලාවෙදී මේ සංසිද්ධිය දිහා මේ දෙකක ගැටුමක් තමයි සංසිද්ධියක් කියන්නේ දෙක වෙන් කරලා හඳුනා ගැනීමයි නාම රූප පරිඥානික කියන්නේ ආනාපාන සති භාවනා කරගෙන යද්දී නාසිකා දෙපසේ සිට හිස් කුදුල දක්වා වේදියානාව යම්කේ ශක්ති විශේෂයක් භාවනාවේදී සංවේදී වේ මේ ශරීරය ඇත්තව රූප කලාපයන්ගේ ක්ෂය වීම හා විපදීමදයි හිතේ එන්නේ වගේ හිතන්න යන්න එපා ඒකට නිසින්ද වෙන්න දෙන එකයි කරන්නේ මේ මුල මේ මැද මේ අග කියලා එහෙම නැතුව මේ කල්පනාවට ගියොත් වෙන්නේ මොකද? අර සංසිද්ධිය ප්‍රායෝගික පැත්ත පැත්තකට දාලා කල්පනාවල් දෙන්න. අනේම කල්පනාවලට යන්න දෙන්නේ නැතුව මේ සිද්ධියක් වෙනවනම් ඒකට නැවත නැවත වෙන්න දෙන්න මුලමදාක වශයෙන් බලන්න. මේ දැනීම උදේව ඥානයට කරුණාකරම ඥානය පහදා දෙන්න. මේකෙන් අදහස් කරන්නේ මට වෙන්නේ භාවනාවට වැඩිය අර ඉතිං ඇති කරගත්ත මේ එක එක ඥාන රාමු වලට මේ රිංග වටා ගන්න නිසා ඒ පැත්ත ඉස්සර කරගෙන යන්න එපා. ඒක නරක දෙයක් කියලා නෙවෙයි. එතකොට වෙන්නේ භාවනාවේදී හුඟක් වෙලාවට කල්පනා කරගන්න. ඒ නිසා නිසිනින්දේ තමන් ගත්ත අරමුණ දිගේ යන්න. ඒක මොන නම වෙනව වුණත් මේ ඥානෙ දහස්වර පහළ වෙන්න ඕනේ ඒක මොකක්ද කියලා දැනගන්න මේ ඉන්නකොටම පළවෙනි සැරේ මඳුන ගත යුතුයි කියලා එහෙම එකක් නැහැ. නැවත නැස වෙනකොට තමන්ට නිසක භාවයේ ඉන්න පටන් ගන්න නිසා ඒ ඥාන පිළිබඳව දේශනාදී පුළුවන් තරම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක තමන් අර භාවනාවේදී ප්‍රත්‍යක්ෂේ කඩාගෙන මේ චින්තාමය කොටස් ඉස්සර කරගන්න හේතුවක් කරගන්න බෑ. ඒක භාවනා මධ්‍යස්ථාන තියෙන ඇබ්බැහි රෝගයක්. මොනවා හරි කියපු ගමන් ඒක භාවනාදී කල්පනා කරන්න බෑ. විශේෂයෙන්ම ඔය විපස්සනා ඥාන පිළිබඳව මරණසන්නේදී පෙනෙන කියනු පෙනෙන කියනු ලබන ගති නිමිත්ත හා හීන. ඇතිනි විඥානයේ එකම ශක්ති මට්ටමකද අනාගතයේදී විය හැකි කර්ම පිළිබඳව එසේ නිමිති වශයෙන් පෙනෙන ඇති කරුණාකර පහදා දෙන්න. මේකදී නිමිති බලන කෙනෙක් ගාවට ගියා නම් ඕන ගානක් ගෙවල බලා ගන්න. මම ළඟ නෑ එහෙම. මේ නිමිති බැරිලක්වත් නිමිති පේන ගතියක්වත් නැහැ. මට පොඩි කාලේ නිවිදි මාළුවක් වෙන්න බෑ. කංකුන් නෙවෙයි කංකුන් මොනද? නෑ කංකුන් නෙවෙයි. ඒ කංකුන් වගේම ජාතියක් තියෙන තම්පලා. තම්පලා නිවිදි අරගෙන කොල්ලන්ට ගහලා එළවනවා. ගෙදෙට එනවා. නිකන්වත් නෙවෙයි මොකක්ද ඔය ගත් తీරනේ දැන් හරි ආසයි මම. දැන් කොහොම හම්බෙච්චාම ඔය හොඳ වටිනා ආහාරයක් විදිහට මේ කියපු නිසා ඒ දවසට නිවිති තම්පල මේ නිවිති වෙන්නත් බෑ. <laughs> මොකද්ද ලඟුණා? ඒ නිසා මේකෙදී මේ ප්‍රකෘති ආනාපානේ පේන තනින් තමයි අපිට පේන දොඳන දඬ යන්න පුළුවන්. මේ වර්ණාසන්න වෙලාදී එහිනෙදි තියෙන වෙලාව දකින්න හොඳ අස්පනාකට දෙන දෙයින් යන්න ඕනේ. ඒක නැතුව අතනින් අල්ලන්න. ඒක නේද කොහොම කියන දෙන්නේ මේ අල්ලගන්න පුළුවන් තනින් අල්ලලා ගැඹුරට යන්නේ නැතුව. ඉතින් ඒකෙදී අනාගතයේදී විහාර කරන පිළිබඳව එසේම නිමිති වශයෙන් පෙන්වන හැටි කර්මාකර පහදා දෙනවා. ඒ වාක්‍යවත් මට වෙන්නේ ව්‍යාකරණ ගැළවීමක් තියෙනවා කියලා. ඉතින් කොහොමද පාදලා දෙන්නේ? ඒක මේ හිතේ කරන වැඩක්. ඒක නිසා භාවනා කරන යනකොට ඒක අතුල්පලයක් විදිහට ලැබෙයි. මේක භාවනා කරලා ලැබෙන ඵලයේ ප්‍රධාන ඵලයකුත් නෙමෙයි. මේවා කරන්න ගියොත් වෙන්නේ කවදාකවත් මූල කර්මස්ථානයට හෝ සතියට කවුරුවක් හිටින්නේ. නිසා මූල කර්මස්ථාන නිසා සතියට කරු කරන්න. එතකොට මේවා මේ මොකද්ද? නබෝ කාලයකින් ටික ටික ටික ටික වශයෙන් වැටෙන්න පුළුවන්. ඔක්කොම අංග සම්පූර්ණ වැටීමක් වෙයි කියලා කියන්නේත් නැහැ අවශ්‍යකුත් නැහැ. භාවනාදී පසුඳුරන්ගේ ක්‍රියාව යටපත් කර අවදියෙන් සිටී. සීනති අවස්ථාවක කෘතිම සීනති කරත් රෝගයක් නිසා යම් තරණක හෝ අවදිමත් බවක් තිබිය හැකි නේද? එවන් කෙනෙකුගේ අවසාන හිත වන්නේ ශාරීරික වශයෙන් මරණය සිදුවන අවසාන හිත වන්නේ ශාරීරික වශයෙන් මරණය සිදුවන අවස්ථාවමද මේ ඇත්තම වෛද්‍ය විද්‍යාවන තේරුම් අරගෙන කියනවා ඔය කියන සංසිද්ධිය නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක නිසා හරි අමාරුයි. මේ කෙනෙකුට වෙන එකක් තව කෙනෙකුට කියන්න කියන උත්සාහ කරලා තියෙනවා. නමුත් තාම ඒවා තියෙන්නේ බුදු මේ අදහස් මට්ටමේ. එකක්වත් එහෙම කරන්න බෑ. සර්වඥ ආශිත් එහෙම මේ ඉස්ත්‍රාසාරේම අදහස් ප්‍රකාශ කරලා නැහැ. දැන් මේ යුගය මේ වගේ දේවල් පිළිබඳ හරියට උනන්දු යුගයක්. බටහිරේ. ඒක බටහිරේ මේක කල්මව ගණන් ගත්තේ නැහැ. දැන් ගණන් ගන්න පටන් ගන්නවා කියනවා. ඒ නිසා අපි උත්සාහ කරමු දන්න තැන සිට නොදන්න තැන යන්න. නොදන්න තැන සිට මෙතෙට එන්නත් බෑ. නොදන්න තැනින් පටන් ගන්නත් බෑ. පටන් ගත්තොත් ඒක උදු මනෝ විකාරයක් විකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මේ ප්‍රශ්න දෙකේම තියෙන්නේ ඒ වගේ මේ සත්‍ය කියන එකට මුල් තැන නොදී ඉන්න කර ප්‍රශ්න. අනුකල පින්න වාසිත ඉතා ගෞරවයෙන් අනුමතක්ව සතුටකි. අන්න ඕනෑම එකට අප්‍රමාණව ඒ පින් අනුමෝදන් කරවීම මට සතුටකි. ඒ ප්‍රවාහයේ රැස් කරගත් පින්මට අනුමෝදන් කරන ලෙස ඉල්ලීමට සතුටක් නොවේ. මා සිදු කළ පව් ඇතොත් ඒවා පිළිගැනීමට සමාවෙන්නීම සාධාරණම ප්‍රවාහයෙන් අප ඉන් අපව මුදා දෙන ලෙස ඉල්ලීම සාධාරණ දෙක තනිව මුණ දිද්දුවේ මගේ වර්ග පහදා දෙන්න. ඒ වහිතනල වන්දනා කරනකොට තියෙන මේකේ ගණන් ගන්න බෑ මේවා වැඩි ගණන් ගන්න තු යන්න ඉස්සරහට යනකොට කවුන්ට් බැලන්ස් එක වෙන්නේ නිකන් ඔහොම ගිහිලා ගොඩාක් කල් මේ මේවා සීරියස් වැඩි ගන්න යන්න එපා. මට මට බලවයි ඉස්සල්ලාම දවසේ මම ලොකු සංහිත වන්දනා කරන වෙලාව ඔය ගාතාව කියනවා. මට නිකන් කරන්ට් එකක් වදිනවා. මම දාන ලොකු සංහිත කියලා කියන්නේ ඉතින් අවුරුදු එතකොට මම එනකොට 88යි වයස. ඒ ඇන්දාවේ පහනපත්තු කරන්න ගියාට පස්සේ ඔක්කොමලා පහනකුයි මල් වට්ටියකුයි හඳු කුරුටි අරගෙන ලොකු සංහිතලව පහනපත්තු කරගෙන හඳු කුරුපත්තු කරන මල්ලත් සත ගන්න අපි යනවා විහාරේ. ඉතින් ඒ වෙලාවේදී ඕකා සමන්දාමේ පන්ති කියනකොට මම හිතාගත්තා දැන් එන්න බැංක් එකක් එක්ක මම මේ ගනුදෙනු කරන්න හදන්නේ. මගේ account එකේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. දැන් ලොකු සංජේ account එකේ හොඳටම තියෙනවා. ඒ ලොකු සංජේ කියනවා මගේ පින් අනුමෝදන් බැංක් එක. ඒකට මම හිතුවා මට සුද්ධ ලාභේ. යගේ මගේ පින් උපවාසයන් පොතන් වෙන කිව්වම මම ඉන්නේ මන්දර මේ කණිහන්දකින් ගන්න කරා. ඉතින් මට හිතුණා නිකන් අමතර නිකන් අනුමೋದනා ශීර්ෂයේ විශාල ලාභයක් හම්බ වෙනවා මිසක් මේ වගේ මේ මගේ පින් ඔබ අතර දෙනකොට සතුටක් නමොත් ඔබ වහන්සේගේ පින් මට ලැබෙනකොට සතුටක් නෙමෙයි වෙන්නේ ප්‍රමුදිතාව තියාගන්න. ඒ බුදු දන්ති කියලා තුන පාණේ පානපත් වෙනකොට මේ ආලෝකෙ වැඩි වෙනවා. ඒක ආලෝකයේ ඇති. ඒ නිසා මේ දස්පින් කිරියවතර තියෙන්නේ දන්සිල් භාවනා, මනසුරු බණ දේශනා පින් අනුමෝදන මේ ඒ කියන්නේ පින් කිරීම සහ පින් අනුමෝදන් වීම දෙකම විශාල මොදිතාවකින් වෙන්න ඕන එකක්. ඒ නිසා මේක අයින් කරලා හොඳ පැත්තක් නේ. ඒ නිසා පුළුවන් තරම් අනුමෝදන් වෙන එකයි කරන්න තියෙන්නේ. මාකල පව් ඇතොත් ඒවා පිළිගැනීම සමාව ඉල්ලන සාධාරණ නමුත් ඔබ වහන්සේගෙන් ඉන් අපව මුදල් ලෙස ඉල්ලීම සාධාරණයි. ඒතර මුදල ඉල්වර මුදන්න බෑ. කවුරුත් ඉවර මිදෙන්නේ නෑ. නමුත් පාප උච්චාරණය හරි වැදගත්. නැත්ේ පවක් තියෙනවා කියලා කියනවා කියන එක ඒක ලොකු කෞශලත්වයක් එක්ක උත්තර කරනවා. මලමින් පවක් තියෙනවා. මම මේ වැරද්දක් කරලා තියෙනවා. මම මේ උච්චාරණය කරන පාපුච්චාරණය කරන හෙලිකිරීමෙන් පාපයට දරා ගන්න බැරුව. පාපේ රැඳෙන්නේ හැංගන හැංගෙන්නේ හැංගෙන්නේ. ඒ නිසා අපි ගහක් ගාවට ගිහිල්ලා තමන්නේ ගලක් ගාවට ගිහිල්ලා තමන්නේ උච්චාරණය කරනවා නම් ඒකේ ලොකු මේ ශාන්තියක් තියෙනවා. Thank you. ක්‍රිස්තියානි පාපචාරණය කරනවා කියන්නේ ඒ දේ නතුවද? ඔය ක්‍රිස්තියානි පරිගණනය කරනවා. ඇත්තටම කියනවා ඒ වගේ ඔක්කොම පදනම සාර්ථක වෙනවා කියන්නේ. මම ලස්සන කතාවක් කියන්නේ. ඒ දවසක් ඒ වල්ලියට කට්ටිලා කියන්නේ බෑ බව් කරලා. ඉතින් මේ මිනිස්සු කියලා කළු පාගල මම පොතක් වරකට. ඊට පස්සේ පාගල අයිතිකාරයට දෙන්නේ. ඊට ගොන අනේ පාදර ගන්න කියලා පයි කිව්වා. මොකද කියලා කිව්වේ වනෝට වාහනේ කොට ආපොත්තනේ කියලා පාදරේ පයි වලින් පොරොපොර අරන් ගිහලා ඒ වගේ ඒ පාපිතාන්ගෙමත් මේ හිට්ලර් කියලා තියෙනවා කරපු වැරද්දට සමාවක් දෙන්න ගත්තොත් ඒ තව වැරද්දක් කිරීමකට කරන තව වැරද්දක් කිරීමකට දෙන අවසරයක් කියලා මොඩ විදිහට දෙන වෙන වැරද්දකට දෙන සමාව කියන්නේ ඊගාසරේ තරද්ද කළා ආයෙවිලි ඉන්නවා. ඒක නිකන් තව වැරද්දක් කරන දෙට අවසරයක් වෙන්න ඉඩ දෙන්න බෑ. එහෙම වෙන්න දෙන්න එපා. ඒ පහොච්චන්නේ කන්නේ මැත්තේයි බුදුරජාණන් කියන්නේ ආයතී සංවරය. ඉස්සරහ හැදීම පිටිසැමී කරන්නේ උඩ රට්ටු රචනාස්මන් දක්වෝ. ඒ වුණත් මේ නිකන් සුද්ධවන්ති කතේ පෙනී හිටින්න නෙමෙයි. ආයතී සංවරය මුල් කරගෙන මේක. මෙම ස්ථානයේ දාන දෙවියන්ට පැමිණි කට පිරිස ඒ කටයුතු ඉදා කැපවීම කරනු පෙනේ. ඒ දිවාරාත්‍රී වුණාගෙන හඬ නිසා අපි වනපෙතක නොව බස්නවතුන්ක සිටිනාසේ දැනේ. පිරිසනෝ ගෝසාව වෙනස්සේ ගෝසාව අඩු දිනට හිත එක කර ගැනීමට වැඩි කල ගතක් නොවේ. කලක් ගත නොවේ. නවක අපට අස්වනු නිර්තුරු කවරැල්ල කපලීමට සහායක ලෙස ආනන්ද ධර්මණී නම් මේක මේක බේරන්න බැරි ප්‍රශ්නයක්. අපි පාන්නේ වශයෙන් නිතර සාකච්ඡා කරලා තියෙනවා. අපි ලියනවා ඇත්තටම මෙතනත් ඇති දායක දෙන අය අපි මේ දවස්වල ආවල් දවසේ භාවනා දවසේ ආවල් දවසේ වයින් භාවනාවට උඩලමයි දෙන්න එපා. දාන දෙන්න බැරි නම් අතරින් අපි දාන දෙන්න. අපි ඕගලන්ට දාන්නේ කඩන්න කැමති නෑ. ඕන්නම් අපි උයලා දෙන්නම් වෙන කට්ටිය දෙන්නම් කියලා. කිසිම දෙයකට මොන විදිහකින්වත් වචන උත්තර දෙන්නේ නැහැ එළියම කාටවත් පෙන්වන්නේ නැහැ. ඒක කට්ටිය දන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා උත්සාහ කරා මේ ආවට පස්සේ සියලු දෙනාටම වීඩියෝ ක්ලිප් එකක් හදලා පෙන්නනවා. අපි මෙන්න මේ මිටිමක් කරලා තියෙනවා අපි මේක බලාපොරොත්තු මේ මේ පැය වලට පුළුවන් නම් වෙලෙ ඕගොල්ලෝ භාවනා කරන්න කියලා. ඒ සමහර අය ඒක උනන්දු වෙලා වැඩ කරගෙන යනවා. නමුත් ඒක නිසා මම යෝජනා කරා අපි ඊගාව මේ ගොඩනැගිලි එහා පැත්ත හදනකොට බලාපොරොත්තු වෙන්නේ එහා පැත්ත ඉස්සර තිබුණේ මේ ජෝමැට්‍රික්ස් වගේ. නමුත් අද මේකේ කොයි දවසට ඉඳ මතුවේ නිසා මෙහෙට එන කල්ලා එහාට යන එක ඒ shape එක සම්පූර්ණ භාවනා ශාලාවකට ගන්න යන්නේ. මම පෙරේද යෝජනා කරා කීයකද එයා කන්ඩිෂන් කරන්නම එයා සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න මම හදාගත්තා. ඒකෝට අනිවාර්යයෙන් ඇතුළට ගියාට පස්සේ එන සද්දාන වෙනවා. ඉතින් ඒකට දොස් කියනවා මේ භාවනා කරනකොට ඇත්තට සුඛෝපභෝගී සපෝන්නේ කියලා. ඒක එක පැත්තක්. නමුත් මේ මේ අද අදත් ඔය ප්‍රශ්නේ මම නෝට් ලියන්න කතා කළා දිලිවන්ත හොඳට බෑ. අපුලි කාලේ අපිට ඕනේ අපි ඉඳලා තියුණා. ඒක අලුත් නිමිති අපේ වට යටත් වෙන කැමති නැහැ. ඉතින් ඒ ඇත්තටම ඒගොල්ලෝ එන්නේ අපිටත් වැඩි අයිතිවාසිකමක් කතා කරලා. ඒක හොඳයි. නමුත් අපි නරක වැඩකට නෙමෙයි ඉල්ලීමක් කරන්න නිසා මේ මේකදී අපි අසරණ වෙලායි තියෙන්නේ. ඉතින් ඒ ඒ වල්පොල් මහත්තයා කිව්වා අපි මොනම විදියකට කැලේ කටි දෙක ගන්නලා කුස්සියයි ඒ කොටස වෙන තැනකට දෙනවා. ඉතින් ඒකට එක ප්‍රශ්නයක් ඒක මොකද කැලේ කටි මොනම විදියකින් අලුතෙන් හදාර දෙන්නේ. කොන්නගේ හදාන දෙන්නේ. ඒ වගේ මේ කියනවා කියන එක ඒක ඉතින් ඒක ලංකාවේනේ. එන්නේ පික්නික් මූඩ් එකේ. ඇවිල්ලා ඒ දවස්වල විනෝද වෙලා කරගෙන යනවා. අපි දැඩිය පුළුවන් තරම් මේකට සම්බන්ධ කරගන්න සමහර අය සම්බන්ධ වෙන්න කැමතියි. අනික අය ඉන්නේ ඒක නිසා ඊකට මම එක දා ගියා මම හිතන්නේ හිටන්නේ අනිතරේ නේ දායකව තමයි. මම බලන්න ගියා කියලා මට දැනෙනවා. පල්ලෙන් ඉඳලා බාධා කතා කරලා මොකද සංසෝර යන්නේ ඒක අපි පුළුවන් විදිහට අපි කරගෙන යන්න ඒක කොහොමද තේරුම් ගන්න මන්ත්‍රක නෙමෙයි කියන අපි පරණ ඉන්නේ තාම සකල පිළිදෙවි ලංකාවෙම තමයි ධර්මද්වීපේ ඉන්නේ වෙන කිසිම රටක මේක නැහැ කියලා හිතනවා විශේෂයෙන්ම ආසියාකර රටවලද වෙන කිසිම රටක මෙහෙම ගෝසාවක් ඇත්තේ ඕනම ගෙදරක බලන්න ඒ තරම්ම ඒ නිසද්ද භාවයේ තියෙන මේක මේ හැබැයි ආසියා කරේ කොයි වෙලාවෙත් වගේ මට පේන්නේ තියෙනවා. මේ මිනිස්සු නිතරම සිඩ්නි ගිහිල්ලා මේ සැරේ රිට්‍රීට් කරනකොට ඒ සුදු මහත් එක්ක ඒකවන් ගන්න කෙනෙක්. මිනිහා කියනවා මේක කල්චරල් ට්‍රේඩ් එකක් වෙන්නද කියලා දකින්න වෙනව කතා කරනවා. භාවනා කරනවා. භාවනා කරනයි මම කතා කරන්නේ. ඒක නිසා මේකදී අපි ආදර්ශයට ගන්න තියෙන්නේ මේක මේ විදිය නම් අපි මේ භාවනා යෝගින් වශයෙන් කතා කරන්නේ කොච්චර විසමද කියලා. කොච්චර විසද? ඒකත් ඒ තරම්ම ප්‍රශංසනීය මට්ටමක නෑ. ඒකත් සමහර වරින් වර ගිහිල්ලා එක එක කෙනෙක් ගැන කතා කරනවා. ඉතින් ඒකකොට කාට කියන්නේ? ඩායගොන අපිට කියකි මේ භාවනා කරන දන්නේ නැති කට්ටිය කියලා. භාවනා කරන පිළිසෙත් එක විතර කතා කරනකොට අම්මා ගහනවා. ඒ නිසා අපිට කරන්නේ මේකේ තේරුම් ගන්න ඕනේ අකුසල් ගොඩක් සිද්ධ වෙන්නේ කයෙන්වත් මනසින්වත් නෙවෙයි වචනයෙන්මයි. සංසාරක බැඳෙන වචනයෙන්මයි. ඒ නිසා උලුවාතරම් අපේ කට පරිසම් කරගෙන එන්නතන් ආරසා කරගෙන යන්නේ මිසක් ඒ තමන්ගේ කටවටේ රටබැඳ රටවට කර රටවට කරබැඳ රටවට කර බඳින්න බෑ කියලා කියනවා. මේක හරියම මොකක්ද කියන්නේ? මේ අරණ්‍ය වාසයක තියෙන ප්‍රධානම සැපත තමයි. නමුත් අරණ්‍යෙට ඇවිල්ලා විශේෂයෙන්ම කාන්තාවක්ෂයට බලනකොට මේකෙ පිට යන තැනකුත් නැහැ. පිරිමියෙක් නම් උඩට ගිහිල්ලා අඩු ගන්න වෙන කල්පයක් බලා ගන්න පුළුවන්. අපි ඒ සමි ප්‍රාර්ථනා කරමු අපි මේ කරන පින් නිසා අපිට වෙලාවක මේක වින් කරගෙන කියන්නේ මුලිනගේ පැත්තක ඒකයි භාවනා කරන අයගේ මේකයි මේක ඇත්තටම කියනවා නම් මේක හැදුවේ දාන දායකය. මේ මුළු ශාලාවම හැදුවේ දාන දායකය. අපි තමයි මේ එන්ක්‍රෝච් කරලා මේ උඩ තට්ටුවට එන්න දෙන්නේ නැතුව යන්තම් මේ පාලනය කරගෙන යන්නේ. ඉතින් මේක සාර්ථකයි දැනට. මේ ප්‍රශ්නේ බරපතලයි. ප්‍රශ්න දෙක තුනක් තුනා අන්තිම ටික ටික විසඳුනා. මේක සමහර ලාවලට යනවා ඊව හයන වෙලාවල් එනවා. ඒක නිසා කාට හරි ප්‍රතිපත්ති වශයෙන් පුළුවන් නම් ලියන මහත්තයා හම්බෙලා බලන්න අපි යවන ලියුමක් තියෙන හැම වෙලාවෙම දායකයර දවස කියලා මෙන්න මේ දවසේ ඉන්නේ මෙච්චර ගණන් භාවනා කරනවා කියලා කියලා තියෙනවා. නමුත් ඒකට දක්වලා දෙන ප්‍රතිචාරය නම් මොනම සාධනීය පැත්තක්වත් මම දැකගන්නවා. ඒ ඒ කට්ටිය හැසිරීම ස්වභාවය දැන් අපි යන්නේ හරියටම අවුරුද්ද සම්පූර්ණලා ගිය අවුරුද්ද 13 පටන් ගත්තේ. හරියට මේකේ ටික පටන් ගත්තේ ගිය අවුරුද්ද පටන් ගන්න අවුරුද්දේ. ඉතින් මේ සැරේ බද්දා හම්බෙලා ගියා මේ සැරේ ටිකක් වෙනසක් තියෙයි සංස දැන් අඩු ගන්න අවුරුද්දක් දාන දීපු 10ක වෙන දැන් ඉන්නේ කියලා. ඒක වෙනසක්. ඉතින් අපි අධිකුසකන පස්සකට යන්න ඕනකම මොකුත් නැහැ. හැබැයි දැන් මේ පේන හරිය මානක උත්තරේකුත් නැහැ. ඒ නිසා අපිට පරිතද කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප විඥානය නිසා රූප හට ගැනීම උදාහරණයක් ලෙස ලබා දෙන්නේ. මේක මම හිතන්නේ මම දවස් දෙකක් උත්සාහ කරා ප්‍රශ්නේ වල කිසිම අසාධාරණයක් නැහැ. විඥාන නිසා රූප හට ගැනීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ යම් රූප කොටාසයක් යෝජනා ඉස්තරත් වෙලා. අනිත් කොටසක් නැතුව යනවා. ඉතින් ඒක හරියට හට ගන්නවා වගේ තමයි. විඥානේ පුළුවන්. ඕන සත් අහන්න පුළුවන්, ඕන රූප බලන්න පුළුවන්, ගන්ධ රස පහස ලබන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ රූප බලන්න විඥානේ හිතනකොට රූප පණ එනවා. සද්ද ගන්ධ රස ස්පර්ශ අවලංගු වෙලා යනවා. ඒ රූප වලට ලැබෙන යෝජනා ස්ථිරත්වය වළංගු භාවය රූප හට ගැනීමක් විදිහට තමයි මේ කරගෙන විද්‍යාවේ කරන්නේ. නාම විතර කිරීමේදී වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් දක්වයි. මේ යන සංඛාර සහ විඥාන ඊසකන අර්ථයෙන්ම යොදාගත හැකිද? මේ තමයි මේ මාතෘකාවේ ප්‍රශ්නේ ඇහුවා. ඒ සංඥා සංස්කාර විඥාන කියන එකට එක එක අර්ථ බෙද තියෙනවා. මෙතන විඥානය කියලා කියන්නේ පූර්ණාංගම කෘත්‍ය කරන හිත. කියන අර්ථයෙන් තමයි. එතකොට හිත තමයි දී ඇති තත්වයක් අරගෙනදී කොයි සද්දෙද රූපෙද ගන්ධෙද රසෙද කියලා තෝරගන්න. ඒ තියෙන ඉදිරිපත් වෙන රූප වලින් කොයි එකකටද මූලිකත්වය දෙන්නේ කියන එක විචය කරන්නේ විඥානේ තමයි. ඒක අපිට මේ කියන පසුබිමේ පේන විඥානේ නිසා ඒ රූප ආවා. විඥානේ නිසා ඒ විරුද්ධ ඉදුණ අනෙකුත් ශබ්ද ගන්ධ රස නැතු ගියා. ඒ විදිහට ඒ විඥානෙට ඒ ඒ ඒ රූප වලට බලංගු භාවය ලබා දීම තුලින් තමයි විඥානේ නායකත්වය ගන්න විඥානයේ මතින් ඒ ඒ දේවල් ඇති කරනවා. තවත් ප්‍රශ්න තියෙනවා පාරමාර්ථයේ දානදායකයන්ගේ શબ્ද අඩු කිරීමට කුමක් කළ හැකිද? වාහනසාරට ඈතින්ම වෙනම දානසලක් හැදිය හැකිද එක. දානට අඩු අය නැගෙන නොයෙමිට ඉල්ලීමක් කළ හැකිද දෙක. ඊළඟ තියෙනවා. සම්ප්‍රූෆ් කළ හැකිද තුන. ඔවුන්ටම දාණය අපිට දාණය බෙදන්න සලස්වා අපේ නිසද්ද සිටින අයුරු ඔවුන් ආයු දැක ඔවුන් නිස්සද්ද වේ. ලිඳ ළඟ සංගමයේ ඊතර ශබ්දයේ පයිප්පේ වෙනතරට සවිකලා හැකියි. පහළ පයිප්. ඉතින් මේ මේ පහින් පහළ පයිප් එකක් මම නෝට් කරලා තියෙනවා. ඉතින් මේකෙදී මේ ආසන්නයේ පේන දේ උත්තරේ තමයි මම මේ සවුන්ඩ් ප්‍රූෆ් කරන කතාව තමයි. මේක උනත් පුළුවන් කරන්න. මේ ශාලාව විතරක් මේ මේ කවුරු ටික විතර අපිට ප්‍රශ්න දෙන්නේ උඩ කවුරු ටිකයි. ඒක හරි ගැසගත්තොත් සවුන්ඩ් ප්‍රූෆ් කරලා හැකි. එතකොට අපිට බකට ඇතුළට ගියා වගේ යම්කිසි මේකක් කරගෙන යන්න පුළුවන්. එන්දුරි කිව්ව මම පෙරේද කතා කරන්න කිව්වා ඒ කාලේ විතරක් නෙමෙයි මේකත් හදනකොට මේකත් සම්පූර්ණ කරන්න හැදලා යක්නිෂන් කරලා තියාගත්තාම ප්‍රශ්න විසඳන හැබැයි බැනුණා. අපි මේ සුඛෝභෝගී දේවල් කරන්න හදනවා කියලා මේ නමුත් මම හිතන්නේ කරන වැඩේ සාධාරණ නිසා ඒක ඇතුළට දිගලා චෝදනා කරන්න බැරි වෙයි කියලා. ඒක නිසා මේ මේ කොලේ හොඳයි ඉස්සර කොලේට වැඩිය. මේක කියනවා මේ ප්‍රායෝගික මම මොකක් කල්පනා කරපු එක මම මේක අපේ 28 22 වෙනිදා කාර්ය සභාව දිනවා මම මේක මතක් කරලා අපි බලමු මේ සංවිධාන පැත්තෙන් ගොඩනැගිලි පැත්තෙන් අපිට මේකට යම් කිසි ප්‍රමාණයක එන්න පුළුවන් සාහනයක් ගන්න පුළුවන් කියලා මට ඊයේ පෙරේද දවස් ටිකේ මට තේරෙන පටන් අරගත්තා ඒක අර විශේෂම උදේ පාන්දරටයි ඒ වගේ වෙලාවල් වල කිලෝරක්ම නැහැ විලියන් අතර දැන් මම එනකොට කතා කරලා ආවේ ඉතිරිවත් ඒවා ටිකක් ඇහුවා සාන්තිය වුණාට මගේ අතට කොට වෙනවා කියලා. එන්නේ ඊටයි. ස්වාමීන් වහන්සේ මම යනු කවුද කන්නඩියක් ඉස්සරහට කියලා බලන්න. මට අයිති ඇඳුම් බාහන දේවල් දරවල පවු සියල්ලම අයින් කළත් මට අයිති කකුලක් අතක් පිටාසයක් වක්කඩුවක් අපාසයක් සමහර විට අලුත් දේවල් අයින් කරත් ඉතුරු වන්නේ කවුද මම කවුද? ඉතින් මේක පොදු අදහස නම් කන්නාඩි ඉස්සරහට ගිහින් කාට තමයි මම කියලා කියන්නේ. ඊට පස්සේ ධම්මරංජ ආම්දුර කියනවා ධම්මරංජ ආම්දුර බලන්න ගියාලු මේ සීදි විනාහකට නගර වැටි මාසුදෝක කපනකොට මිනිහ කපනවා බලන්න. ඉතින් කපලා ගිහලා යනකොටම මේ ඇඳ උඩ අබරන් ඉන්නවා. ඊට පස්සේ කපලා ඔලු මොලේ අරගෙන මෙහා ඇඳ උඩ තිබ්බලු. බොහෝ කැලි ඔක්කොම අරගෙන ගත්තට පස්සේ දැන් අබරන් කෝකද කියන්න බෑ. මේ කැලේ හැම තියෙනවා ඇට ටික තියෙනවා මේ පැත්තේ තියෙන උපකරණ ටික තේරෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙනවලු දැන් වැදගත් හරිය මැරිලා තමයි කොයි හරි අබරන් ඉන්නේ කොපිද කියලා. කියන්න දෙයක් නැහැ. මේක ඔක්කොම එකතු වුණාට පස්සේ සමස්තය තුල මේක මතුවෙනවා. ඒක මීමැස් ඔක්කොම එකතු වුණාට පස්සේ වදේ කියන නම එනවා. මීමැස් වෙන් වුණාට පස්සේ ඒ මේ වදේ කියන එක නැති වෙනවා. ඒ වගේ ඇග්‍රිගේෂන් ස්කන්ධය තුල, ඛණ්ඩක් තුල ගොනුවක් තුල එන දේට තමයි මේ මම කියලා කියන්නේ ඒස ඒක කැරි කැරි අයින් කරලා බලනකොට විභජනය කියලා කියනවා. ඩිජිස් කොට කොට කඩලා බලනකොට මේකක්වත් මම කියා ගන්න බෑ. ඒ නිසා දේවල් එකතු වුනහම ඒ එක එක අංගයන් වලට තියෙන ආවේනික වටිනාකමට වැඩි විශාල වටිනාකමක් එකතු වෙනවා. උත්තිරික දේවල් වල එකතුවට වැඩිය මොකක්ද එකක් එන්නේ. මේක තමයි ආත්මයේ වශයෙන් නම් කළා තියෙන නිසා යම් විදියකට රිඩක්ෂනිසම් කඩ කඩ කඩ කඩ යන්න ගියාම ආත්මයක් නැති බවට මේ විභජ්‍යවාදී එහෙම නැත්නම් ඒකට කියනවා භෞතික වාදය කියලා එහෙම නැත්නම් නාස්තික වාදය කියලා එතකොට ආත්ම ගතියක් නැති වෙනවා නමුත් කරන්න බෑ පණ තියෙන තක්කල් කරන්න බෑ වෙන මිනිහෙක් කරන්න පුළුවන් ඒ නිසා මම කවුද කියලා බලන්න තියෙන හොඳ වැඩි තමයි කිසිම චේතනාවක් පහර නොකර කය හොඳට තැම්පත් කරලා හිත සම්පූර්ණයෙන් අවදිලා බලාගෙන ඉන්න එකයි මේ සිද්ධ වෙන සිද්ධිය කියන්නේ. මම යට ඉන්න ඉඩ නොතබ චේතනාවේ ඉන්න ඉඩ නොතබ බලාගෙන ඉන්නකොට ටික ටික තේරෙන පටන් අරගනි. එහෙම මේ අල්ලලා පෙන්වන්න පුළුවන් පාටක් කඩක් හැඩයක් තියෙන මොකක් හරි තියෙනවනම් අහුවෙන්න බෑ. කොච්චර බලා හිටියත් නැති නිසා මේ ඉතුරු වෙන දෙයක් නැත්තේත් නැහැ. නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඉතුරු දෙයක් තියෙනවා. අනේදී ඊගේ අවස්ථානුකූලව දෙකක් එකතු වීමෙන් ගැටුමක් මේ මොනවාද අපුඩිය අද්දක එකතු වීමෙන් සත්‍යක් එන්න වගේ මේ එන දේ දිහා බලන දිල්ලෙන් තමයි මේක විග්‍රහ කරගන්න පුළුවන්. ඒක මේ සක්කාය දිට්ඨිය කරනකොට දිගටම රහත් මාර්ගයේ දක්වාම දිගට යන්න ඕනේ. නමුත් මේ කැඩිල්ල පළවෙනි සැරේ කැඩෙන කැඩිල්ලේදී අපේ චිත්‍ර රටාවේ කැපී පෙනෙන වෙනසක් වෙනවා. මේ විදිහට ප්‍රශ්න අහුවට බොහොම අමාරුයි. උත්තරයක් මාර්ගයෙන් ඒක විශ්ල ගන්න තියෙන ඉඩමක් කරනවා. එච්චරයි අදට ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. අපි පැයක හරියට පැයක් වගේ ගත කරලා තියෙනවා. මේ වෙනකොට ලිඛිත ප්‍රශ්න නැතිව චතුර්දු ඉදිරිපත්කරපු ප්‍රශ්න නැත්නම් අපි මේ ඉහිදී යනවා. අපි නැවතත් දැන් දෙකයි කාලයි. අතර ටික තුනවා ධර්ම දේශනාව. සම්මත ආධුනිකයෙක්ට ඒ කියන්නේ හරින්නේ සංස්කාරයෙන් නැත්නම් ඕනේ නැහැ. සකස් කිරීම කියන වචෙන් තමයි සංස්කරණය කියන පදයෙන් තියෙන සිංහල වචන. ආධුනිකයෙක් වශයෙන් නැතුව යනවනම් අபிසංචේතන අபிසං අபிසංඛාර කියන පද දෙක සමානයි. චේතනාව කියන්නේ සංස්කාරය. චේතනා සත්‍යයිතිකේ තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ චේතනාව විතරක් නෙවෙයි චේතනාව ප්‍රධාන. එතකොට මේ යම් කිදයකට චේතනාපූර්වක යමක් කරන හැම හැම වැඩකදීම සංස්කාර දැසෙන. නිසා සකස් කිරීම ඇති දේ මෙහෙම තියෙන දේ නැතුව හට ගැසීම්, රැඳීම්, ගෙත්තම් කිරීම, සකස් කිරීම සේරම පොදුවේ සංස්කරණය කිරීම කියලා කියනවා. ඉතින් ඒ ජීවත් වෙන මිනිසයා පරිසරයෙන් හැඩ ගැහෙනා වගේම Tamanට ඕන විදිහට පරිසරය හැඩ ගහ ගන්න එකක් කරනවා. පරිසරයට අනුව හැඩ ගැහිම යෝගාවචරයට කරන්නේ. නමුත් අපිට ඕන විදිහට පරිසරය හදන්න කියවම සංස්කාර අසුර කරනවා. ඒක එතකොට ඒ පරිසරය කවදා හරි අපිට ආපහු ගන්න. අපි ඒක හදන්න ගිය ගමනට ඒක ගිය ගමන වෙනස් කරපුවාට ආපහු ඒ කර්මදසීමම කර්ම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා සංස්කාර කියලා කියන්නේ ඒකට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ විතර කරන්න කිව්වා ඉස්ලාම මේක ඇවිල්ලා තියෙන්නේ අංග සංස්කරණය කියන පදේ කියන. අංග සංස්කරණය කියලා කියන්නේ වේශ නිරූපණය. චිත්‍ර නාටකමකට චිත්‍රපටයකට නළුව කවදාත් ඉන්න විදිහට ඉදිරියට වෙන්නේ නැහැ. ඒකට ඒකට වෙස් කැඩීම් කරනවා. ඒ වෙස් කැඩීම් කරන්නේ ඉන්න ප්‍රබුද්ධිය හරියන්නේ නැහැ වැඩේට. ඒක සකස් කරනවා. ඒ සකස් කරන්නේ ගිහිලා වෙන් පොත් සකස් කරනවා. එතන කියන්නේ එක එක එක දේවල් සංස්කරණය කිරීම කරනවා මේ ආකාරයෙන් හැම ඕනෑම දෙයකදී අපි නව නිර්මාණ පරිේශන ප්‍රගතිය ගැන කතා කරන්නේ මේ දැන් ඉන්න එක හරි නැති නිසා. මේ දැන් ඉන්න වර්තමාන මොහොත හරි නැති නිසා අපි ඒක වඩා හොඳ කරගන්න හදන්නේ. ඒ නිසා වර්තමාන මොහොත කෙරෙහි ද්වේෂය තමයි ওই සංස්කරණ නිර්මාණ ශීලී ශීලී ස්වභාවයේ ඉස්සරහට ප්‍රක්ෂේපණය කරන්නේ. නිසා ලෞකික ඥාන සියල්ලම ඇති වෙලා තියෙන වර්තමාන මොහොතේ තියෙන ද්වේෂ පදම. ඒකයි කවදාකවත් දීර්ඝකාලීනව හොඳක් කරන්න බෑ. ඊගෙන පරිේශන අපේ තියෙන නිර්මාණශීලීත්වය අපේ තියෙන ප්‍රගතිශීලීත්වය මාසේරම වර්තමානයේ සැපෙන් සන්තෝෂෙන් පිරිච්ච ගතියක ඉන්න මනුස්සයෙකුට ඕන කරන්නේ. එන්නේ නැහැ. මේ මනුස්සයාට හරියටම ඕන ඕන කරන්නේ මේ වගේ සද්ද නැති කරදරයක් නැතුව ඇද්ද ගහන ඉන්න ඕනේ පරිසරයක් විතරයි. අපි දන්නේ ආය සංස්කරණ සංසිඳුණාට පස්සේ තියෙන தත්ත්වෙදී ඒක unalloyed inalienable කිසි දෙයකින් මාත්‍යක් ඕනෙත් නැහැ. ඒකෙන් ගැලවිලා යන්න ඕන කවුරුත්. මේක දන්නේ නැති නිසා තමයි මිනිස්යාට උපයෝගී නිත යාකර්ෂණ කරන්න ඕනේ. කුසී වෙන දන් කර ගන්න ඕනේ. ඕව තමයි. දැන් මේ තියෙන එක බෑ. බොරු නෙමෙයි මේ තියෙන එක බැරි බව ඇත්ත. ඔය මොන දේ කරත් කවදා හෝ අපි මේක මේ සංසාරේ ඉන්නකම් දුකයි කියන එක තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැත්නම් ඔය කොයි જાති කෙරුවක් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපි මේ කරනවා හදනවා මේ මම මමත් වැඩකාරය කියලා පෙන්වන්න හදන හැම වෙලාවකම සංස්කාර ගන්න කරලා. ඒකට මේ mental formation කියන ඉංග්‍රීසි වචන ධර්මේ කොහරි ලේකි ඒ විදිහට ඉංග්‍රීසියට පාලියට සංස්කෘතයට දාලා බලනකොට ඒ කන්ටෙක්ස්ට් එක ටිකක් අල්ලන්න තියෙන ඉඩ වැඩි. ඒකත් මේ මූල ධර්මානුකූල විතරයි. හොඳටම අහුවෙන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වල කාය සංඛාර සහ චිත්ත සංඛාර ගැන කතා කරනකොට ඉඳගෙන ඉන්නකොට අපිට කයේ ඉන්න හැටියට ඉඳ දෙන්න බැරුව අපි කොච්චර නලියනවද කියන්නේ. සකස් කිරීම කරනවා. ඇත්තටම කය අමාරුකම නිසා කරනවා. ඒක නැත්නම් අපි බයට වැඩි ආදරයට කරනවා දන්නේ නැහැ. ඒ වගේම අපිට ඇති වෙන වේදනා සංඥා කිසිම දෙයක් ඒ කියන්නේ අපි කියන්නේ. සැප වේදනාවක් එනකොටම ඒකත් එක්කම ඇලීමක් ඇති කරගන්නවා. දුක් වේදනාවක් එනත් එක්කම ද්වේෂයක් ඇති කරගන්නවා. ඉතින් එනකොට සැප වේදනාවත් එක්කම ඒකට ඇති ආශාව දුක් වේදනාවට එනකොට තරහ ඒ දෙක එකට එන්නේ. මොසරොත් යනද කියනවා ඒ ආශාව සහ තරහ අනිවාර්යයෙන්ම ඒක උඹ එකතු කරනවා. තම තමයි එකතු කරන්නේ. අර්ථතරේ හැම සංඥාවක්ම අපි කවදාකවත් ඒ විදිහට ගන්නෙ අපි ඒක විවිධ ආකාරයෙන් වර්ණ ගන්නවා. ඒ කොටස මේ සකස් කරන කොටස ආලවට්ටම් දාන කොටස තමයි සංස්කාර කියන්නේ. ඒක ඒක කරන්න නම් හිතලා කරන වැඩ නතර කරලා වෙන්න ඇරලා වෙන දේ දිහා බලනකොට අපිට කොච්චර දුර වෙහෙසද කම්මැලිද නීරසද ඊට වැඩි මොනවාරි කර කර ඉන්න එක ලේසිද කියන එක මේ හිතෙනවා ඒ ඔය නරඹගෙන ඔය තාජ් මහල් එක හදපු රජුරු එයා ඒ මුම්තාජ් මහල් කියන්නේ මොනවද? සාජා සාජාන් රජුරු මුළු බුදලෙම ගත්තා වගේ. ඒ නිසා රාජ්‍ය සෑයට කඩාවැටීමක් වුණා. ඊට පස්සේ යාගේ පුතා මෙයාව අල්ලගෙන ඉර කරලා එයා රාජ්‍ය බලය ගන්නවා. ඇති වෙලා මෙයා තාජ් මහල් එක ළඟ රතු බලකොටුවේ තැනක හිරගෙනවා. ඒකම හරි වෙහෙසට පත් වෙනවා දැන් එයාට. මුන් තාජ් මහල් උත්නත් වෙලා ඒ මන්දිර දැන් පුතා නමම හිර කරලා හරිම පාළුයි. විවේකයේ විවේකී කියලා කියන්නේ හිර ගෙදර දැම්මා. අර එකෙක් කියනවා ඊට පස්සේ ආ කිව්වලු පුතාට කතා කරලා දැන් මේ කොමඩක දැන් පුතාගේ පළවෙනිම රාජ්‍යයේ විරුද්ධ කාය තාත්තද මොකද තාත්තා රජය විනාශ කළ දෙන්නේ අයිර කරලා ඉන්නේ. ඊට පස්සේ කිව්වලු මට අවුරුදු මේ 16 විතර කොල්ලෝ 30 දෙනෙක් වගේ. ගින්නාට පස්සේ මෙයා අයිර කටට කියවන්න පටන් ගත්තාට පස්සේ කිසිම පාළුවක් දුන්නේ නැතුව මරණ ගම සද්දනවල ඉන්නවා. නිකන් ඉන්නවට වැඩක් දෙන්නේ. පහළ වෙලා ඉන්නකොට ඉන්නවා. එයා පොඩි උඹ ගන්නට පටන් අරගත්තලු තාත්තම ඉල්ලලා තියෙන තාත්තලා දීලා තියෙනවා එදා ඉඳලා ඉව ගෙදර ඉන්න බව මිනිහට මතක නැහැ. මම නොආරි අපිට අතගක නිකන් ඉන්න බැරිකම තියෙනවා. ගාය කියලා කියන්නේ. ඒ සංස්කාර වලට ගාය කියලා කියන්නේ. නිකන් හිටපන් කියන එක තමයි බැරිම දේ. සර්වඥාන්සේගේ ආහාර තියෙනවා ඒ අර මේ යන්නේ තීර්ථක ශ්‍රාවකයෙක්ගෙන් එයා කියලා තියෙනවා අපේ ශ්‍රාව අපේ මේ ශාස්ත්‍රඥාන්සේ මේ මේ ගුණ සහිතයි මේ මේ අභිඥා සහිත කියලා. ඊටසේ අහලා දෙන බුදුරජාණන්සේ මේ ඇයි තුන හතරක් එකට එකතන නිස්සද්ද වරිලෙන් පුරන් කියලා ශාස්ත්‍රඥාන්සේ. ඉඳරතේ දිගට දිගට ගිහිල්ලා පැය පැය දවස් හතක් එක දිගට වරිලෙන් පුරන් දවස් හයක් කොහොම ගෙන අනුගමන පැයක් එක දිගට වරිලෙන් පුරන් කියලා අහනකොට එහෙම බෑ. සර්වතන ගලු මට ඕනේ නම් දවස් හත දක්වා හෙල්ලේ නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි අභිඥා. ඒක තමයි නිරෝධ සමාපatti කියන එක තමයි ලොකු ලොකුම ලාභේ කිසිම සංස්කාරයක් නැහැ. දැක දැක දැන දැන සියල්ල අත කරන්න පුළුවන්. ඒක තමයි මාට මගේ ආත්මය කෙරේ තියෙන බල ශක්තිය. ක්‍රියාත්මක කිරීමේ හැකියාව සංස්කාරයෙන් ඉන්න දෙන්නෙත් නැහැ. ඉබේම තියෙන සංස්කාර ආවත් ඒව මම කියාගන්නෙත් නැහැ. හේම දරකටක් වගේ ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකෙට තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ තරම් අපි මේ නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය වගේ දේවල් වලම ගිහිල්ලා නැක වැඩි දේවල් කරන්න ගිහිල්ලා තිබුණ විවේකයක් නැති කරගෙන පුදුම මානසික අසහනය කරපත් වෙලා පරිසරය දූෂණය කරන චිත්ත දූෂණය කරගෙන තවත් හිතනවා මේ ක්‍රමෙම මේක නිදහස් කරන්න පුළුවන්. ඊමත් වෙන සාධාරණ උත්තරයක් නෑ. සර්වඥන්සේ සඳහන් කරේ කොච්චර කෙලෙසිලා හිටියත් ආපහු එන්න පුළුවන් ඉඩක් තියෙනවා. ආපහු ආවොත් ඒ සංස්කරණයන්ට බිලෝ වශයෙන් එන්න පුළුවන්. එතකොට තමයි දෙනවා අලුතෙන් කර්ම සෙට්. මේක ඇත්තටම ඔය පර්තල කපු රිට්‍රීට් එකේදී මම දැන් ඒකට අන්දායකට ආයි මේකට ගැඹුරකටත් ගියා. ආත්ම පිළිසිදුර සාකච්ඡා කරා. සාකච්ඡා වුණා සිංහල එකක් ඉංග්‍රීසි එකක් දෙකම ඒක කම්පයර් කරලා බලනකොට මේ දෙකම කියවන්න පුළුවන්. සිංහල බද්ධ කරත්ත සූත්‍රය කරේ හම්බුනත් අහලා බලන්න ඒකෙදී ඒ ප්‍රශ්න වලින් වී දේශනා වුයි ඡායඳුරට මේ ආනාපාන සතියත් එක්ක සම්බන්ධ කරලා ඒ මම මේ අපිට ඉස්සරහටත් ඔය එන තවත් එක තුනක් තුළ සාකච්ඡා කරන්න වේදනා සංඥා සංකාර වගේ දේවල්. මේ ආධුනිකයෙක් නම් කවදාකවත් බෑ සංස්කාර කියන ප්‍රශ්න මොකද්ද කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. උත්තරම කොරෝල් වෙච්ච කෙනෙක් තමයි ප්‍රශ්නය. අදිනිකට සංස්කාර කියන කතාව වෙන්නේ නැහැ ජීවිතේ. දන්නේ සංස්කාර කියලා කියන්නේ මේ ප්‍රශ්න එන්නේම සෑහෙන්න මේ මලකට කාත්ත මොලේ. ඉතින් අදිනික කියලා දැම්මට එදී පුම්පකට තමයි ඉන්නේ කොච්චර. කාය විඥාන අවසර සම්මානස සක්මණේදී ප්‍රයත්නයකට කාය විඥාන මනස්කන්ධය වටාගෙන සෝතන රූප විඥාන සංඥා සංකාරය වල ප්‍රයපසු වෙනා දෙන්නේ කියලා ඒක ලබන ඔක්කොම ටික ඒ ස්කන්ධ භාවනාව කියන්නේ දැන් මයිකල් පොඩ්ඩක් ඈත්ලා කරාම ප්‍රශ්න තේරෙන්නේ නෑ නෑ පොඩ්ඩක් අයත් කියන්නේ ඇහෙනවා සර මම ලං කරන වෙන නිසා ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සම්ප්‍රමාණයේදී කාය විඥානය මේ කායට ගැටෙන කාය විඥානය පටන් ගන්නකොට එතන රූප වේදනා සංඥා සංකාර කියන අනිත් ස්කන්ධ ඒකම පෙරපසු නොමියට ගන්නොත් නැත්නම් ඔය විඥාන විඥාන ස්කන්ධයේ පස්සේද ඒවා එන්නේ මේ දෙකේදී ඇත්තටම එකවර හට ගන්නවා තමයි කියන්න තියෙන්නේ ඒ වුණාට මනෝපොබ්බංගම කියන වචනේ මනස පූර්වංගම වෙලා මේ වෙලාවේ කාය විඥාණයට මම යනවා වන් ඇහැට යන්නේ කනට යන්නේ නාසයට යන්නේ කියන එක විඥානයේ කෘත්‍යයක්නේ විඥානයේ කාය තෝරගත්තට පස්සේ තමයි කායට ගැටෙනවා තේරෙන්න පටන් ගන්නවා නැත්නම් ඒ වෙනකොට ඇහැට ගැටෙනවා තේරෙන්නේ එතකොට මනෝපොබ්බංගමයි හැබැයි මනස විඥානයෙන් පහළ වෙනවත් එක්කම පාය ගැටීම පෙරපසු නොවි පහළ වෙනවා ඒක දැනෙන එක වේදනාවක්. ඒක දැනෙන එක දැන් මං ඉන්නේ ඇහි නෙවෙයි මේකේ ඉන්නේ කියන හැඳිනීම සංඥාවක්. ඒතකොට මේ පය හයියෙන් යනකොට එමිට යනකොට කියලා අපි චේතනාවද සම්බන්ධව ඒක සංස්කාර වෙනවා. මේ විදිහට සිද්ධිය වෙනකොට ඔක්කොම නිකන් අපුඩිය අත් දෙකක් වදිනකොට කොයි අත කොයි අතේ වදිනවද කියන්නේ බෑ. වමද දකුණට ගන්නවා දකුණු වම් මේ දෙක එකට ගැටුමක් තියෙනවා. ඒ වගේ විඥානයත් එක්කම තමයි ඉතුරු මේවා පහළ වෙන්නේ නමුත් බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මනෝරුප්පංකම. මනස පූර්වංගම වෙනවා. එමනම් අපි හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා ශිරු දිනාගම් දෙවියන් සරණයි